වෙන ධර්ම සාකච්ඡා පටන් ගන්නයි හදන්නේ. ඉතින් සියලු දෙනාම සාදුකාරයක් දෙන්න පටන් ගන්නවා. අපි ඊයේත් මේ වෙලාවට ඇස්සුණා. ඇස්සලා මේ වෙනකොට භාවනා කරගෙන යනකොට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න, ඒ වගේම භාවනාවේදී හෝ වෙනත් තමන්ගේ ධාර්මික ජීවිතයේදී මතුවෙන ධර්මානුකූල ප්‍රශ්න ගැලපෙනවා කියන ප්‍රමාණයක් අපි සාකච්ඡාවට ලක් කරන එකයි මේ වෙලාවේ කරන්නේ. ඉතින් මෙතනින් උගව දෙනෙක් ඒ වගේ ධර්ම සාකච්ඡාවට වාඩිලා හුරු වෙච්ච පිරිස නිසා මම ආරාධනා කරනවා කාටත් මේ පිටිසට වෙලාවට මේ තැනට ගැලපෙන මේ අදාළ ප්‍රශ්න තියෙනවා නම් මතු කරගන්නයි කියලා. ඒ වගේම මේ සුදු මේ නැත්නම් ඉංග්‍රීසි කතා කරන පිරිසකින් ඉල්ලීමක් තියෙනවා මේ පිරිසෙන් ප්‍රශ්න මතුවෙන්නේ නැත්නම් ඒගොල්ලොත් ඒ අතර වරදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්න අහුවට කමක් නැද්ද කියලා ඉතින් මම කව මේ පිරිස එහෙම විරුද්ධ වෙන එකක් නෑ කියලා. ඒ නිසා ඒ අත්දැන්නත් අවශ්‍යතාවය තියෙනවා නම් ඒ වෙලාවේ ප්‍රශ්න මේ ඇසීමෙන් වැඩ ගන්න අවස්ථාව දීම සඳහා ඒ අත්ත් එළඹලා හිටින්නේ. So yesterday also we had the uh, discussion in the same time and uh, as far as the English speaking group is concerned whenever there is no um, uh, questions you also can make use the time So question also will be in English and the answer also will be in English. If I feel necessary, I can give a brief translation to Sinhalese also. So I openly invite and there are some already um, written questions came up. So I will start with them. ඒතකොට ප්‍රශ්න වගේක් ලියවිච්ච තියෙනවා යා ඉදිරිපත් වෙලා අපි ඒකෙන් පටන් අරගනිමු කියලායි මම යෝජනා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ සමත භාවනාවෙන් පසු අප කළ යුත්තේ අවබෝධ කර දෙන දෙන මෙන් ඉල්ලා සිටිමි සාදු එතකොට මේ සමත භාවනාවෙන් පසු කියන එක ඇත්තටම හුඟක් මේ මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් අරගන්න ඕනේ සමත භාවනා කරාට හිත භාවිතව තත්ත්වයටපත් වෙලා තියෙනවද නැත්නම් භාවනා කළ පමණින් සමතයක් සමාධියක් ඇති වෙලා තියෙනවද කියන එක කියන්න අමාරුයි. නමුත් මේ ප්‍රශ්නේ අදාළයි මොකද හේතුව හුඟක් වෙලාවට එකම ගුරුවරෙක් එක්ක එකම තැන ඉඳගෙන දිගට භාවනා කරන්නේ නැති ඇත්තෝ විවිධ භාවනා මේ වැඩසටහන් මුලවලට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්චාම එක එක ගුරුවරු එක එක ක්‍රමවලට තමයි උගන්වන්නේ. මේ සමහරු පළවෙනි දවසේ සමතේ කරනවා, දෙවෙනි දවසේ විපස්සනා, තුන්වෙනි දවසේ විපස්සනා කියලා එහෙම දිනවක බාන වල හැටියට යොදන තනුත් තියෙනවා. එහෙම නැත්නම් මේ සමත භාවනාව මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ විපස්සනාට හරවනවා කියලා ඒ අර කාලයේ තියෙන මේ සීමා සාතික නිසා එක එක ක්‍රම යොදලා තියෙනවා. ඒ නිසා ආධුනිකයෝ ඇත්තටම දන්නේ නැහැ මේක ඒ විදිහට මේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් විදිහට මෙතෙක් දුරට සමත කරනවා නැත්නම් මෙච්චර දවස් ගාණක් සමත කරලා මේ විපස්සනා කරනවාද කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ මම ආශ්‍රය කරපු හැම ගුරුවරයෙක්මත් ඒ වගේම නිස්සාරණේ දැනට කිරණ ක්‍රමයටත් අපි එහෙම මේ දිනවකවානු හැටියට හෝ චරිත පුද්ගල අනුව මේ සමත මෙහෙමනයි විපස්සනා මෙහෙමයි කියලා එහෙම කිරීමක් කරන්නේ අපි කරන්න හදන්නේ දැන් නිසන් වනේ පැත්තෙන් කියනවනම් ප්‍රශ්නට උත්තරේ එතෙන්ද එන යෝගාවචරය ඒ වෙනකොට මොකද්ද කරමින් ඉන්න භාවනාව ඒක පොඩ්ඩක් තව මේ අවබෝධයෙන් යුක්තව මේ කලීලියකින් යුක්තව කරන්න උපදෙස් ටිකක් දෙනවා. දීලිවලා යෝගාවචරයාගේ සමාධිය කොච්චර වැඩිලා තියෙනවද කියලා තේරුම් අරගෙන තමයි ඒක හසුරුවන්නේ. නැත්නම් මෙච්චරක් සමත කරනවා මෙච්චර විපස්සනා කරනවා කියන එකේ මේ මනින්න පුළුවන් මිම්මක් අපට ඇත්තේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න නගපු එක නම් මේ සමත භාවනාවෙන් පසු කියන එක වඩා හොඳට අර්ථකථනයක් දෙනවා නම් මට ලේසි අනෙක් කටේ වෙනුවෙමුත් මේ මේක ටිකක් තව මේ ආයෝගික සහ මූලධර්ම පැත්තෙන් විස්තර කරන්න. ඒ නිසා මේ ඉතලා ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. මේ මම මගේ ප්‍රශ්න තමයි සමත භාවනාවෙන් පසු කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කොච්චර සමතේ කොච්චර සමාධිය වැඩිලා තියෙනවා කියන එකද කියන්නේ. ඒක විවෘත මාතෘකාවක් අටුවාවේ පිළිගන්නවා උපචාර සමාධිය ඉඳලා අෂ්ට සමාපatti දක්වාම ඕනේ තැනක් මේ කියන්න පුළුවන් ওই සමතේ ඇති කියලා. නැත්නම් ওই සමාධිය ඇති කියලා. ඉතින් මේ කතා කරන්නේ කොතන ඉඳලාද දන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් මෙහෙම මන්ට සැකයි කියන කෙනක් දන්නවද කියලා. Taman කොතනද ඉන්නේ කියලා ඒක හරි අමාරුයි මනින්න. බොහෝ කල් ඇසුරෙන් තමයි අල්ලන්න පුළුවන්. ඒක නිසා වඩා හොඳ ක්‍රමය තමයි සමතේ දියුණු නම් සමාධියක් ආවනම් බුද්ධ දේශනාව හරිනම් ඒකේ තියෙන්නේ සමාහිතෝ භික්කවේ යතාරෝ යතා භූතං ඥානාති පස්සති සමහිත සමාහිත වුණා නම් ඉත සමාධියකට ආවනම් ඇත්ත ඇති හැටියෙන් දැකීම මොන හරවන්න දෙයක් නෑ ඉබේ සිද්ධ වෙනවා. නිසා සමාධියට යනකොටම ඒ පුද්ගලයා කතා කරන තාලෙන් වැඩ කරන ස්වරූපෙන් පේන්න පටන් අර ගන්නවා. එයාට සමත භාවනාව දාල්ලන්නේ විපස්සනාව දාල්ලන්නේ කොහොමද කරන්න කියලා මේකට සාමාන්‍ය මගේ විවහාරේ වචනෙන් කියනවනේ වැල යන වැල යන හැටියට මැස්ස ගහිලා තමයි මම කරන්නේ. කලින් මැස්ස ගහගෙන ඉන්නේ වතුරද කරවිලද කියලා. වැල යන දහලට ගහලා දෙන එකයි මම කරන්නේ. ඒ නිසා එච්චර තද බන්ධනයක් තියෙන්න ඕන කමක් නැහැ. හැබැයි Taman අද මොකද්ද කරන්නේ? කොහොමද ඒක මේ භාවනාවෙන් අත්දකින්නේ කියන එක නම් පිරිසුදුව කියවෙන්න ඕන. එතකොට ඒ තොරතුරු ටික පදනම් කරන තමයි ගමන සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ මෙච්චරක් සමතේ කරනවා ඊගාට විපස්සනා කරනවා කියලා పూర్වයෙන් හදාගත්ත භාවනා ක්‍රමයක් හෝ නිගමනයක් මේ තියාගත්තොත් ඒක ස්වභාවික වර්ධනයට බාධා වෙනවා කියන එක තමයි මම අදහගෙන තියෙන දේ පිළි අරගෙන තියෙන දේ. ඒ නිසා සමතයෙන් පස්සේ කරනවායි කියනකොට සමතේ හරිනම් ඒක යොමු කරවයි. ඒක මේ ගුණයක් අරන් දෙයි ඉස්සරහට තල්ලු කරයි. ඒකම දිගට උනන්දු කරගෙන ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හොඳට මතක තියාගන්න ඕනේ යෝගාවචර පිළිස මතක තියාගන්න කිව්වට මම බලපෑම් කරන්න යන්නේ අපේ මේ ප්‍රයත්නයේ කිසිසේත්ම මේ අතරමැද තැනක නෙවෙයි නිවනමයි පරමාර්ථ වෙන මොනකටවත් නෙවෙයි නැත්නම් සමත භාවනා කරලා උඩින් යණ්ඩයි වතුරේ ඇවිදින්නයි දිබ්බ චක්කු දිබ්බ සෝත ලබන්නම් අනේ මට නම් දන්නේ නැහැ. එනංච මට කියලා දෙන්න දන්නේ නැහැ. මම දන්නේ මේ සමතේ පාවිච්චි කරලා විපස්සනාට ගිහිල්ලා නිවන් ලබන හැටි. ඒක සමතේ විසින්ම කරලා දෙනවා. සමතේට ගියාට පස්සේ ඒන අවබෝධය තුලින් අවශ්‍ය විවිධාසනාව ඇති කරගෙන යනවා. ඒක නිසා දිගටම සමතේ වැඩුවනම් ඒ සමතේ පුළුවන් තරම් භාවිත කරානම් බහුලීගත කරන්න. තව තව කරන්න. කරනකොට ඒක හරියනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නයකට මම යනවා ඒ නිසා සතිය පුරුදු කිරීමේදී අනුස්මරණේ වර්ධනය වීම අනන්තවර්ධේ වර්ධනය වේ යනු මගේ අදහසයි පරණ සිද්ධීන් මත අද හෙට සිදුවන දේ සඳහා මුහුණ දීමට අත්දැකීම් අවශ්‍ය වේ යනු මගේ අදහසයි. මේක අදහසක් ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ සතිය කියලා කියන්නේ අනුස්මරණේ වර්ධනය වෙනවා කියලා. සතිය කියන වචනේ බුද්ධ දේශනා තමයි සරති. සරති කියලා කියන්නේ අනුස්මරති කියලා කියන එක. සරණ සරති කියලා කියන්නේ සර සතියෙන් හම් වෙන ක්‍රියාව. අනුස්මරණ ශක්තිය වැඩෙනවා. යම් කිසි දෙයක් හොඳට ඒකේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වශයෙන් දැක්කා නම් දුටුවා නම් ඒක හොඳට මතකෙ හිටිනවා. ඊට පස්සේ ඒක නැවත පෙර කළ දේ පෙර දුටු දේ නැවත සිහිපත් කිරීමේ ශක්තිය සතියෙන් ලැබෙන ආනිසංශයක් තමයි. ඒ නිසා මේ ප්‍රකාශය හරි. ඒ වගේම සඳහන් කරනවා පරණ සිදුවීම් මත අද හෙට සිදුවන දේ සඳහා මූණ දීමට පමණ අපේ අත්දැකීම් අවශ්‍ය වේ යනු මගේ අදහසයි. ඔය එතකොට මේ පරණ වෙච්ච දේවල් අනුව හෙට අනිත් සිදුවෙන දේ දැකීම නම් සාමාන්‍යයෙන් විද්‍යානුකූලවත් කරනවා. ඔය කාලගුණය වගේ දේවල් බලලා අවුරුදු අවුරුදු 10 15 20 30 යනකොට ඒගොල්ලෝ දැකලා තියෙනවා ඔය ලංකාවේ කරන දේක් තමයි අපිට ඔය කෘෂිකර්ම උගන්වනකොට කියනවා. අවුරුදු 10කට සැරයක් ලංකාවේ තද වර්ෂ අවුරුද්දක් එනවා. ඉතින් ඒක අවුරුදු 40ක් දිගටම කාලගුණයේ තොරතුරු හොයනකොට තමයි අල්ලගත්තේ. ඉතින් මේ තොරතුරු අල්ලගත්තට පස්සේ ওই පොහොර විකුණන කම්පැනි ඒගොල්ලෝ කියන්න පටන් අරගත්තා. ඒගොල්ලෝ දන්නවා දැන් අපි හිතමු හැම 79 89 99 109 වහින වසර කියලා. ඉතින් ඒගොල්ලෝ දන්නවනම් දැන් අපි ඉන්නේ 88 89 කොහොමවත් වහිනවයි කියලා. ඒගොල්ලෝ කරන්නේ පත්‍රේ දැනුම් දීමක් දානවා අපි රබර් වලටයි පොහොම පොල් වලටයි විශේෂ පොහොර මිශ්‍රයක් හොයාගත්තා. ඒක දැම්මොත් ෂුවර් එකටම පොහොර අස්සන්න වැඩි වෙනවයි කියලා හරියට අවුරුද්දට දානවා පොහොර මිශ්‍රණය. දැම්මට පස්සේ පොහොර දැම්මත් නැතත් කොහොමත් අස්සන්න වැඩි වෙනවා. මොකද රබර් වලටයි පොල් වලටයි තනිකර වැස බලපාන. ඊට පස්සේ සංඛ්‍යාලයකට පෙන්නනවා මෙච්චර කට්ටියක් අපේ පොහොර පාවිච්චි කරලා තියෙනවා මෙන්න මෙච්චර අස්සන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 10ක්ම බිස්නස් එක ගෙනියනවා. ඒක මේ විපස්සනාවකින්ම සතියෙන් අත් කරන දැනුමේ කට්ට කයිරාට කමක්. ඉතින් එදා ඉඳලම ටැබියුලේෂන් කරපුවාම ප්‍රොජෙක්ෂන්ස් ඒ ගහන්න පුළුවන්. ඒක මේ මේ කියන්නේ ඒක නෙවෙයි. මේ කියන්නේ ඒක නෙවෙයි. එක අරමුණක් ආනපානෙ හෝ පිම්බිමා කිලිම හෝ සක්මන හෝ එක අරමුණක් දැක්කනම් ওই අරමුණ තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ඒක බුදුරජාණන්සේ දන්නවා එකක් හරියට දැක්කනම් ලෝකෙම දැක්කා. ඒ නිසා එකක් හොඳට අවබෝධ කරනකොට ඒ සූත්‍රයමයි, ඒ සමීකරණයමයි, ඒ යාන්ත්‍රයම තමයි හැමදාම සිද්ධ වෙන්නේ. ඒක නිසා අනිත් කටියට මේ ඒක මම හිතන්නේ අද හවස ධර්ම දේශනාවට මූලික තේමා වෙලා තියෙන එකයි අපි එක අරමුණක් අරගෙන ඒ අරමුණේ ඒ අරමුණට ආවේනික ලකුණු එයාට තියෙන අනුන් කට්ටියක වෙන් වෙලා තියෙන නයිසાર્ගික ලකුණු අපි කියන පච්චත්ත ලක්ෂණ හොඳට අවබෝධ කරොත් එයා කිලෝරක් නැතුව සියලුම ලකුණු අවබෝධ කෙරුවොත් ඊට පස්සේ බොහෝ දෙනා අතර ඒ පුද්ගලයා ඉන්නකොට ඉස්සල්ලාම අපි අවබෝධ කරන්නේ එයාගේ පුද්ගලික ලක්ෂණ අන්තිමට ඒ අවධානයේ අවබෝධය කොහාටද කෙලවර වෙන්නේ? එයයි අනිකුත් සියලු දෙනාත් අතර පොදු ලක්ෂණ වලට අනිවාර්යයෙන් විපස්සනාව ගෙනියනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් පඨවි ධාතුවේ තද ගතිය වායෝ ධාතුවේ නැහැ තේජෝ ධාතුවේ නැහැ ආපෝ ගතිය නැහැ පඨවි ධාතුවේ තද ගතිය බුරුල් ගතිය ඒක එනේ එන වෙලාවෙ මෙනෙහි කරලා පඨවි ධාතුවේ තියෙන ආපෝ උණුසුම් තද ගතියයි මෙලෙක් ගතියයි පුරුදු කරලා පුරුදු කරලා ගියොත් එයා තේරුම් අර ගන්නවා අටවි ධාතුව ආවම තද ගතිය, බුරුල් ගතිය ඇතිවෙමින් නැතිවෙමින් යනවා. වායෝ ධාතුව ආවම හොල්ලන පෙරලන ගතිය ඇතිලා නැතිලා යනවා. තේජෝ ධාතුව ආවම උණුසුම සිසිලස පෙරලි පෙරලි යනවා. අන්තිමට මේ තුනටම පොදු පෙරලෙන ගතියක් තියෙනවා. වෙනස් වෙන ගතියක් තියෙනවා. අටවි ධාතුව හොඳට ආબોධ කරපේකන පටවි ධාතුවට ආවේනික වූ ස්වකීය ලක්ෂණ තේරුම් අරගෙන දිගටම ආબોධ කිරීමෙන් අනෙකුත් ධාතුන් හා සමග තියෙන පොදු ලක්ෂණේ තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට හැම දෙයක්ම අනිත්‍ය බවත්, දුක්ඛ බවත්, අනාත්ම බවත් කියන ත්‍රිලක්ෂණයට අනිවාර්යයෙන්ම යොමු කරනවා. ඉතින් පඨවි තුලින් නිවන් දැක්කත්, ආපෝ තුලින් නිවන් දැක්කත්, තේජෝ තුලින් නිවන් දැක්කත් අවධානය වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ තමයි. දැන් කොයි එකකට හෝ දැඩි අවධානයක් යොමු කළා හොඳට අවබෝධ කෙරුවොත් ඉස්සල්ලා වෙන්නේ ඒකට ආවේනික ස්වකීය පච්චත්ත ලක්ෂණ. නමුත් ඒක දිගින් දිගටම කරනකොට පුදු ලක්ෂණ වලට ගෙනියන එක තමයි විපස්සනායෙන් බලාපොරොත්තු වෙනවා. බුදු ලක්ෂණ ගියාට පස්සේ කොයි එකෙන් ආවත් එකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. අන්න ඔය මේ සමීකරණය තමයි මේ ස්වභාව ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ, සන්තති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් බොහොම ලස්සනට පෙන්වනවා ධම්මවිචේ සප්පොච්චංගේට බොහොම ලස්සන කියලා දෙනවා. ඒ නිසා එකක් හොඳට ඉගෙන ගත්තට පස්සේ ඒ තුලින් මත්තර වෙන දේ දකින්න පුළුවන් වෙන්නේ හැම වස්තුවකම තියෙනවා ආවේනික ලක්ෂණයක් තියෙනවා. යාටම ඒක තුලම තියෙනවා හැමෝටම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක සිදු වෙනකොට ඒ පුද්ගලයාගේ රුචිකාරිකමුත් වෙනස් වෙනවා. තණ්හාවත් අඩු වෙනවා. පොදුවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනකොට ඒ පුද්ගලට භාවනා නොකරපු එකන ඇයි එහෙම තණ්හා කරන්න කියන එක හොඳට තේරෙනවා. අර හැවෙන්න දෙයක් නැහැ. මොකද එයා දන්නේ නැති නිසා එයා තණ්හා කරනවා. මම මේක පහු කරපු නිසා මට තණ්හා කරන්න දෙයක් නැහැ. ඒක යාගේ දෝෂයක් නෙමෙයි කෙලෙස් වල දෝෂේ. මම අද මෙතන වෙලා අල්ලන්නේ නැතුව ඉන්නේ මගේ තියෙන දක්ෂකමක් නෙවෙයි. මේ දැකපු නිසා එච්චරයි. ඒකෙදි මේ අත් භාවනා කරොත් එයාටත් ඒක වෙනවා කියලා. ඒ ඒ සූත්‍රයේ සමීකරණේ කාටත් යොදන්න පුළුවන්. මේ කියන විදිහේ ඊයේ වෙච්ච දේට සාපේක්ෂව අද බලලා නෙමෙයි ඒ කරන්නේ. එකක් තුළට ගිඳා බැහිම තුලින්. මේක එක්ස්ට්‍රෝවර්ට් මේක බාහිරවර්ති. මේ කියන මේ කියන විදිහට පරණ සිදුවීම් මත අද හෙට සිදුවෙන දේ සඳහා මුහුණ දීමට තරම් අත්දැකීම් අවශ්‍ය යනු මගේ අත්දැකීම කියන එක බාහිරවත් එකක්. අතින්ද කරන්නේ අභ්‍යන්තර වර්ති Taman අත්දකින්න මූල කර්මස්ථානයත් එක්කමයි ගමන යන්නේ. ඒක මේ බුද්ධ학ම නෙවෙයි මේ. බුදුරජාණන්සේ හොයාගත්ත නිසා මේකට බුද්ධ학ම කිව්වට මේක තමයි මේක න්‍යාය ධර්මයක් වැඩ කරන්නේ. ඒක නිසා මේ කියන ක්‍රමෙත් අර කියන ක්‍රමෙත් අවසානයේ නම් තියෙන ඉතින් ඉස්සරහට වෙන්න දෙයක් කියන්න පුළුවන් ගතියක් එනවා. නමුත් ක්‍රම දෙක අරක බාහිරවර්ති ක්‍රමයක් මේක අභ්‍යන්තරවර්ති ක්‍රමයක් මම දැන් මෙතන ක්‍රමයක්. ඒ නිසා අදහස් දෙකේ දෝෂයක් නැහැ. නමුත් මේට වැඩි උඟක් මේ භාවනා කරනකොට විපස්සනා කරනකොට එන දැනුම ඒ වගේ මේකේ තියෙන විනිවිද පේන සුළු ගතිය ගොක් කියලා ඉවර කරන්න බෑ විවිධ පැති වලින් විස්තර කරන්න පුළුවන්. ඒ ප්‍රශ්نين අපි මතක් කරලා ඊගාවකට යනවා. ගරු ස්වාමීන් වහන්සේ විභව තණ්හාව යනු තමන්ට තියෙන తত্ত্বය தത്വේට අකමැත්ත සහ ඊට වඩා වෙනස් තත්වයකට පැමිණීමට ඇති ආශාව යනුවෙන්ද අසා ඇත. නැවතත් මම කියනවා විභව තණ්හාව යනු Tamanට තියෙන தત્ත්වය තියා තියෙන අකමැත්ත සහ ඊට වඩා වෙනස් තත්වයකට පැමිණීමට ඇති ආශාව යනුවෙන්ද අසා ඇත. සසර දුක දැන එයින් මිදී එයින් නිවන් අවබෝධයට ඇති කැමැත්තද Tamanට තියෙන தත්වෙන් මිදී ඊට වඩා වෙනස් தත්වයකට පැමිණීමට ඇති ආසාවක් ලෙස නොකියන්නේ නොදකින්නේ එය निराமிස தත්වයක් අනුවෙන් නැති නිසා තත්වයක් වෙනුවෙන් නැති කැමැත්ත නිසාදයි කරුණාවෙන් පහදා දෙන්නේ. වචන වචන පටලවිල්ලක් මෙතන තියෙන්නේ. මනක් අහලා තියෙනවා හරියට ඒක මේ පිරිසුදු කරගන්න නැතිකම හුඟව දෙනෙක් දන්නවා අපේ සරුවචනාංශය දේශනා කරනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියලා චතුරාර්ය සත්‍යයක් සඳහන් වෙනවා. ඒකේ ඔය මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ මේ ඉදං වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දුක්ඛ සත්‍ය විවතර කළා තියෙන ඔච්චර තමයි යෝගේ දින ව්‍යාකරණ. එතකොට සමුදේ සත්‍ය පෙන්ලා දීලා තියෙන්නේ අපි අහලා තියෙන තණ්හාව වශයෙන්. නමුත් සර්වඥාන්ස පෙන්නවා යදි දන් තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව තුනකට කඩලා පෙන්නනවා. තණ්හාව කියන තනි වචනේ තමයි විශේෂණ පද තුනක් දානවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මේකෙන් කාම තණ්හාව පිළිබඳව පෙන්ලා දෙන්නේ කිසි අමාරුවක් නැහැ. කාම තණ්හාව කියන්නේ ඇහැට රූප පිළිබඳ තියෙන ආසාව, කනට ශබ්ද පිළිබඳ තියෙන ආසාව, නාසයට ගඳ සුවඳ පිළිබඳ තියෙන ආසාව, දිවට තියෙන රස තෘෂ්ණාව, කයට තියෙන පහස සහ මනසට තියෙන ධර්ම ආසාව. ඉතින් මේකට තමයි අපි මේ ඕවර් ටයිම් කරගෙන පිටරට ගිහිල්ලා හම්බ කරන්නේ ඕකට තමයි. අනේ මොකට යනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. කොහොම හරි හම්බන්නේ හම්බ කරුවයි කියමුකෝ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට නඩු තියෙනවා. ඒ தත්ත්ව තියෙන ඒක හොඳට තේරෙනවා. භව ආශාව කිව්වහම භව ආශාව කිව්වහම මේකෙදි හොඳ වචන දෙකක් සඳහන් කරලා තියෙනවා. භව විභව කියන වචන දෙකටයි කාම තණ්හාව නෙවෙයි මේ කතා කරන්නේ දැන්. කාම තණ්හාව අපි දැන් තේරුම් ගත්ත විදිහට ඇහ කන දිව නාසය කය මන පිනවීම. කාම තණ්හා භව තණ්හා කියලා කියන්නේ මේ தත්ත්වේ පවත්තන්න තියෙන ආසාව. මේ අද තියෙන අපි යම් කිසි தත්ත්වයකට ඇවිල්ලා ඉන්නවනේ ඒක එහෙමම හෝ තව දියුණු කරගෙන භව තණ්හාව. විභව තණ්හාව කිව්වහම ඒකේ තියෙන්නම මේ ගාක් අල්ලන්න අමාරු පැත්තක්. කාම භව තණ්හාව රාගේ ආශාව නිසා ඇති වෙන විභව තණ්හාව එන්නෙම තරහෙමයි. ද්වේෂයමයි වැඩ කරන්නේ. ඒ නිසා දර්ශනීය පැත්තෙන් බලනකොට කලුපාණ මහත්තයාගේ පොතේ ලියලා තිබුණා භව තණ්හාව කියලා කියන්නේ මෙයින්ම තව ඉල්ලන එක. මේ જાතේම දෙකක් තුනක් දෙන්න කියලා. මේ මේ තියෙන தත්ත්වය මට දැන් කාර් එකක් තියෙනවා කාර් දෙක තුනක්ම මට තියෙන කෙනෙක් බාටපත් වෙන්නේ මේ නැත්ත මොන මොන හරි තියෙන එකම තව තවත් ඉල්ලන එක මේ தත්ත්වෙම පවත්නවා තවද විභව තණ්හා කියන්නේ මේක වෙනුවට වෙන එකක් දෙන්නේ කියන නැලක දැන් තියෙන එක හරි නෑ වෙන එකක් ඉතින් බොහොම සරල වචනයෙන් කියනවනම් මේන් තවත් එකක් ඉල්ලනකොට භව තණ්හාව මේක නෙවෙයි වෙනත් එකක් ඉල්ලනකොට මේක එපා වෙනත් එකක් ඉල්ලනකොට විභව තණ්හාව. එතකොට මේකට දැන් තියෙන එකට ද්වේෂය තියෙනවා. ඒකයි ඔය වහකන්නේ. ඒකයි කෝච්චියේ බෙල්ල බෙල්ල තියන්නේ. ඒකයි මේ මේ ගඟේ මූදේ පනින්නේ. මේ ජීවිතේ එපා. මොකක් හරි හේතුවක් නිසා එපා වෙලා. එතකොට හැබැයි නිවන් දකින්න බෑ. නිවන් දකින්නේ මේ එතකොට හොඳටම අහුවෙලානේ සංසාරේ. මේ බෙල්ල තියෙනවා කෝච්චිය පනිනවා වෙන එකක් ඉල්ලනවා. ඉතින් මේක මේ විභව තණ්හාව කියන එක හුඟක් කෙනෙක් Taman තුල ඒ වගේ Tamanට ද්වේෂයක් තියෙන බව පිළිගන්න කැමති නැහැ. ශිෂ්ට සමාජය පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මම මේ බොහොම සිල්වන්ත මේ ජීවිතයට ආශා කරන අරීමේ කියලා. නමුත් මේ හුඳුවට බලන යනකොට ඒක ඔය බටහිර මානසික විද්‍යාවෙන් දකලා තියෙනවා ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියන එක. සියදී වෙනසා ගැනීම ආසාව හැම කෙනෙක් තුළම හැම මොහොතෙම තියෙනවා. හැබැයි ඒක තිබුණට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ මේ මිනිස්සුත් ඇති කරන්න, ජාතියටත් ආදරය කරන, මමත් කැමැත්තෙන් ඉන්න ගතිය තමයි පේන්නේ. ඕකට අභියෝගයක් ආපු ගමන් අපි අර ආයුධ ගන්නවා. කොයි වෙලාවෙ ගන්නවද කියන්න බෑ. ඒක අපි පිළිගන්න කැමති නැහැ. අපි ඕනම වෙලාවක අපේ බලාපොරොත්තු සුන් වෙච්චාම සියදී විනාසා ගන්න හෝ පරපරණ නැසන්න ඒක පාරට යකා මාරු වෙනවා. අපි මෙට්‍රක් එක මාරු වෙනවා. ওই විභව තණ්හාව කියන එකේ නිසා උගෝදනේ සාකච්ඡාවට ගන්න. ඒකේ තියෙන්නේ මේ දැන් තියෙන එක එපා. ඒ වෙනුවට වෙන එකක් ගන්න කියලා. මේ මේ ප්‍රශ්නේ අහන්නේ මම නැවත ප්‍රශ්නේ කියනවා. විභව තණ්හාව යනු Tamanට තියෙන தත්ත්වය නිසා තත්වය කිය කියලා ලියවිලා තියෙනවා. තත්වයට තියෙන වෙන්න හරි. මම නැවත කියනවා. විභව තණ්හා වෙන්නේ Tamanට තියෙන තත්වයට අකමැත්ත සහ ඊට වඩා වෙනස් තත්වයකට පැමිණීමට ආසාව යනුවෙන්ද අසහැට. දැන් මේ තියෙන එක හොඳ නෑ. මොකක් හරි හේතුවක් නිසා මට ඒක වෙනත් එකක් ඕන. ඒ නිසා තමර වෙනත් එකට තියෙන ආර වැඩි වෙන්න වැඩි වෙන්න මේක නසන්න හිතනවා. මේක විනාශ කරන්න හිතනවා. එතකොට වනස්හිතවිල්ලක් එනවා. ওই වනාසීත විල්ලෝක බුදියාගෙන හිටියත් ඇහෙන හිටියත් කාගේ තුලක් තියෙනවා. ওই වෙලාවේ එනවද කියන්න දන්නේ ඒක ආවට පස්සේ සම්පූර්ණ මනුෂයා වෙනස් වෙනවා. ඕක සමාහලාට මේ මානසික රෝගයක් විදිහටත් එන්න ඉඩ තියෙනවා. ඒ ආපුවාමත් Tamanට විරුද්ධව දේවල් Taman විසින් කරගන්න. ඒක නිසා ඔය සීඩී නසා ගන්න හැම කෙනෙක්ම මේ தත්ත්වය බලන්නේ මානසික රෝගයක් විදියට. අදිශය මරණ එක නෙවෙයි. ඒක දිහා බලනකොට මේක තමයි දෙන උත්තරේ දැන් තියෙන එකට වඩා දැන් තියෙන එක නෙවෙයි වෙන එකක් ඉල්ලන එක. දැන් ප්‍රශ්නේ මෙතනයි එන්නේ සසර දුක දැක එයින් මිදී නිවන් අවබෝධයට ඇති කැමැත්තද Tamanට තියෙන තත්වෙන් මිදී ඊට වඩා වෙනස් තත්වයකට පැමිණීමේදී ආසාවක් ලෙස නොදකින්නේ ඊට निराமிස සත්‍යයක් යනුවෙන් එය निराமிස තත්වයක් වෙනුවෙන් නැති කැමැත්ත නිසාදයි කරුණාවෙන් පහදා දෙන්නේ. මන්දන ප්‍රශ්න සභාවට තේරෙනවා. අපි නිවනදී තිල්ලන්නේ දැන් මේ තියෙන එක පා නිවන දෙන්න කියලානේ. ඉතින් ඒකත් විභව තණ්හාවක් නෙමෙයිද? දීපල්ලක උත්තර කවුද කැමති උත්තරයක් දෙන්න? ඈ? හරි ඒක හරි මේ නෙවෙයිද මොකද මොකද හේතුව අහනවා. ඇයි නිවනත් කියන්නේ නිවනත් කියන්නේ මේ දැන් අපි ඉන්න එක මේකට කැමති නැහැ. තව එකක් ඉල්ලනවා. ඉතින් නිවන ඉල්ලනකොටත් ඒත් විභව තණ්හාවම නේද කියලා අහනවා. නිවන ගැන භවයක් නෙවෙයි. මේකෙදි කියනවා ඒකට උත්තර දෙන්න තියෙන එක निराமிසද කියලා. ඒක निराமிස දෙයක් නිසාද කියලා. ඉතින් निराமிස කිව්වත් එතකොට මේ ආමිෂ නිරාමිෂ කියවම කාම ලෝකේ රූප ලෝකේ අතර වෙනස විතරයි තියෙන්නේ. ඇත්තටම මේ මෙන්න මේ වචනේ වාක්‍ය නගනකොටම සසර දුක එයින් මිදී නිවන් අවබෝධ කිරීම නැති කැමැත්තද Tamanට තියෙන தත්වයෙන් මිදී ඊට වඩා වෙනස් தත්වයකට පැමිණීම නැති ආසාව. නිවන කියන්නේ தත්වයක් නෙවෙයි. එච්චරයි කියන්නේ නිවන මොන්නම විදියකින්වත් තත්යකට ගන්න බෑ. ස්ටේටස් එකක් නෙවෙයි. ඒක තනකොත් නෙවෙයි. වෙලාවකොත් ඒක නිසා තියෙන දේ අතහැරලා මොනවත් ඉල්ලන්නේ නැතුව ඉන්න එකයි ඉන්නේ මේකේ. දින නෑ ඇතරම විචාර කරලා කියන්න නෙමෙයි මම හදන්නේ කරලා පෙන්නන්නයි මම හදන්නේ කරලා කරලා තමයි ඒක ඒකට ගියාට පස්සේ අපි අහන ප්‍රශ්නේ මොකද්ද නිවනේ මොකද්ද අහුනේ කියලා. හරි හේති අර වාහන නැත කරපුවා නිසරවනේ ගිහිල්ලා ඒ සයිට් කන්නාඩි ළඟට ගිහිල්ලා රිලව් මෙහෙම අල්ලනවා. කන්නාඩියෙන් එහා පැත්ත දාන්න අල්ලනවා. ඒ වගේ තමයි අපිත් නිවන අල්ලන එක. අපිත් මේ බලලා කන්නාඩිය බලලා ඒකේ මූණ පේනවනේ එහා පැත්තේ. ඌ හිතන්නේ එහා පැත්තේ රිලෙවෙක් ඉන්නවා කියලා. ඌ ඉතින් මෙහෙම මෙහෙම වැඩේ මෙච්චරයි. මේ කන්නාඩි ළඟ තියාගෙන මෙහෙම මෙහෙම අල්ලනවා. ඉතින් යෝගාවචරොත් ඒ වගේ තමයි කරන්නේ හැම වෙලාවෙම මොකද්දෝ අල්ලල්ලා ඉන්නේ මේ කණ්ණාඩියේ මූණ බලාගෙන අල්ලල්ලා ඉන්නව අහුවෙන්නේ නැහැ. කොච්චර ඇල්ලුවත් අහුවෙන්නේ නැහැ. මොකද මේක මේ මේ පේන්නේ පිළිබිඹුවක් විතරයි. ඒ පිළිබිඹුව Taman අඩියක් උඩින් බැලුවා නම් අඩියක් ඇවැත්තේ අහුවෙනවා. ඉතින් හරියට ඒ ප්‍රමාණයෙන් අත දාලා ඉතින් විරිත් විරිත් ගොරෝරෝ අල්ලනවා. ඒ වගේ එකක් තමයි නිවනත් අන්තිමට අහුවෙන දෙයක් නැහැ. ඉතින් කොහෙද මේ යන්නේ? මොකද මේ වෙන්නේ? ඇත්තටම මොන හරි මේ ගිනි අඟුරක් හරි ගමන්නේ අහුවෙන්න තියෙනවනම් හරි ලේසි. මෙච්චරයි මර මෙච්චරයි හැඩේ මෙච්චරයි කියලා කියයි. මේදී කියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ බොහොම කල්පනාකාරීගේ ප්‍රශ්නයක්. සසර දුක දැක ඒන් මිදීම නිවන අවබෝධල ඇති කැමැත්තද Tamanට තියෙන தත්වෙන් මිදී ඊට වඩා වෙනස් තත්යකට ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වර්ණා ගන්න බෑ වෙනස් තත්යක් නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ තැනක්වත් මට්ටමක්වත් වෙලාවක්වත් පුද්ගලයෙක්වත් නෙවෙයි වෙනස් තත්වයකට පැමිණීමට ආශාවක් ලෙස නොදකින්නේ ඒ නිර්ාමිෂ තත්වයක් වෙනුවෙන් නැති කැමැත්ත නිසාදයි කරුණාවෙන් පහදලා දෙන්නේ. නිර්ාමිෂ නෙමෙයි ඇත්තට නිවන ගැන සඳහන කරන කියන්නේ අවේදිත කියලා. නිර්ාමිෂ කියලා කියන්නේ ආමිෂ නිර්ාමිෂ. ධානා සුඛයට පෙන්නන නිර්ාමිෂ සුඛයක් විදියට. නමුත් ඒක නෙවෙයි නිවන කියන්නේ මොකද සරුවචනන්සේ පහළ වෙන ඉස්සලත් ඒක ලෝකේ තිබුණා. දරුවචනාංශي අඳුල්ලා දුන්නේ මේ ලෝකේ තියෙනවා සැප දුක මනුෂයා කොයි කෙනා සැප හොයාගෙන තමයි යන්නේ. ඒක පිළිබඳව දොස් කියන දෙයක් නෑ. ඒක තමයි අපේ සම්පූර්ණ ජීවිතේ. මේ සරුවචන දෙකම මේ සැප අපි මේ විඳින සැප වෙනස් වෙන සුළු නම් ඔකට සැපක් කියන්න බෑ. එච්චරයි උන්වහන්සේ දාපු තර්කේ. යමක් වෙනස් වෙන සුළු නම් ඒකට සැපක් කියන්න බෑ. මොකද සැපයේ වෙනස් වෙන භාවය කියලා කියන්නේ දුකක්. සැපක් තිබිලා නැති වෙනකොට පියවිප්පයෝගේ දුක්ඛේ වෙලා තියෙන හොඳව ප්‍රිය කෙනෙක් හම්බුණාට එයා වෙනස් වෙන සුළුන් එයා යනවනම් ගිය දවසට අරහා සමාන දුකක් වෙන නිසා සරුවත්යන් සඳහන් කරා මේ සැප දුක දෙක දුක නම් දුකමනේ සැපය ගත්තත් වෙනස් වෙන සුළුනම් ඇතිවීමින් නැතිවීමින් යන දෙයක් නම් මේකට සැපයි කියන්න බෑ ඒක නිසා සරුවත්යන් සඳහන් කරා ඒ වගේ ඇතිවීම නැතිවීම දෙකෙන් තොර වින්දනයක් ලබන්න බැරි අවේදිත සුඛයක් කියලා එකක් තියෙනවා ඉතින් අවේදිත සුඛය තමයි නිවන එතකොට ඒක දවසක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ සංඝ පිරිසට මේ වගේ දේශනාවක් කරලා තියෙනවා මහණෙනි නැත්නම් සව මේ ඇවැත්නි මේ නිවන අවේදිතයි නිවනට අපි කියන්නේ සරුවචනසික වචනෙන් අවේදිත සුඛයක් කියලා. එතකොට එතන ස්වාමීන් වහන්සේ සංස අවේදිත නම් ඒක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. විදිහට බැරි නම් ඇයි ඒකට සුඛයක් කියන්නේ කියලා. ඊට පස්සේ කවලු මේ ලෝකේ තියෙන තාක් සේරම දුක් නම් ඉව් එකට අයිති වෙන්නේ නැහැ කියන්නේ විතරක් මේකට සුඛයක් කිව්වා කිය මේක අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි, තරින්න පුළුවන් දෙයක් නෙවෙයි කිය. ඉතින් ඒක නිසා ඒ தත්ත්වේ තේරුම් අර ගන්නවයි කියවන්ට කිට්ටුවෙන්ම යන දේ තමයි අපිට අපේ භාවනා ජීවිතෙන් බලනකොට ආනාපානේ අරමුණට හිත දැම්මා ක්‍රමයෙන් ආනාපානේ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා කියලා හිතමු. ගෙවිගෙන යනකොට යම් මට්ටමට ගියාට පස්සේ යෝගාචරගේ හිතේ තියෙන ගොරෝසුකම් අනුව දැන් ආනාපානේ නැහැ. හිත දුවලත් නැහැ. සීහි නැති වෙලත් නෑ සතියක් තියෙනවා සමාධියක් තියෙනවා ආනාපානෙත් නෑ කිව්වට ගිහිල්ලා නිකන් අතරමං වීමක් වෙනවනේ අල්ලන්න දෙයක් නෑ දැනෙන්න දෙයක් නැති අන්න එතන තියෙනවා එක විදියකට මේ දන්නා තැන සිට නොදන්නා තැනකට යනවා ගොරෝසු තැන සිට සියුම් තැනට යනවා අන්න ඒ වගේ යනකොට යනකොට යනකොට කාට හරි බයක් ඇති වෙනවා නම් මෙච්චර කල් බලමුණක් දුන්න අරමුණ බලන්නකෝ අරමුණ නැති වුණා බයක් ඇති වෙනවනම් මේ පුද්ගලයා වහාම ආපහු හයියෙන් හුස්ම ගන්න යනවා එහෙනම් මොකද අර තීප්පේ தත්ත්වය හොඳයි නොදන්න தත්ත්වයට වැඩිය කියලා. නමුත් මේ හුස්ම ගැනීම කියලා කියන්නේ සුවාසයක් මේක දුකක් මේක මේ මේ නොකර බැරි කරදරයක් කියලා දන්න කෙනෙක් නම් අහලා තියෙන කෙනෙක් නම් ඒ හුස්ම දැනෙනවට වැඩිය හොඳයි නොදැනෙන තැන. අන්න ඒකට සාදර වුණොත් ඒකට එළඹ වාසය කරන්න පුරුදු වුණොත් ඒ පුද්ගලයා අපේ අම්මලා තාත්තලා නොගිය තැනකට ගියා වෙනවා. හැබැයි ගියාට ඒක අගය කරන්න දන්නේ නැත්නම් ඉතින් කියලා බය වෙනවනම් කුලප් වෙනවනම් ඒ මොනසේ ආපහු එනවා. දරුවත් නැති කියන්නේ මෙතෙන්ට යන්න පුළුවන් කලබල වෙන්න එපා. ගිහිල්ලා ඒක පුළුවන් තරම් වැඩි කරගන්න. ඒත් කියන්නේ මේ නිවන නෙමෙයි මේ නිවනේ ලකුණු පෙන්නනවා. එන්න එන්න එන්න අරමුණු තුනී වේගන යනකොට යනකොට තමන් කලබල වෙන්නේ නැතුව, තක්කමුක වෙන්නේ නැතුව මේක සතිය සමාධිය තියෙනවා නම් අය වෙන්න එපා. ඕකම දිගට ඉන්න. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ. එතෙන්ද එනකොට මනසක් ඇති වෙනවා, හිතක් ඇති වෙනවා. ඒ හිතේ වින්දනය එහෙන් රූප බලලා ලබන වින්දනයට සමානකමක් නැහැ. කනෙන් ශබ්ද අහලා ලබන වින්දනයට සමානකමක් නැහැ. නාසයෙන් ගඳ සුවඳ ලබලා වින්දනයට සමාන නැහැ. දිවෙන් රසයෙන් වින්දනයට සමාන නැහැ. කයෙන් පහසෙන් ලබන වින්දනයකට සමානක් නැහැ. මනසට ධර්මාරම්මන ලැබිලා සමානක් නැහැ. මුළු කයටම පොදු අරිට වැඩිය බොහොම ප්‍රාග්මට්ටමේ අත්දැකීමකුත් තියෙනවා. ඒක නම් කරන්න බෑ. ඒක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කියලා නම් කරන්න බෑ. අන්න එතෙන්ට ගියාට පස්සේ මම මාගේ හැඟීමට තද හැඟීම තියෙන ආසාවෙන් පිටිච්ච කුමාර කුමාරී සැපසහිත හැදිච්ච පුද්ගලිකට වෙන්නේ අසරණ වුණා වගේ නැති වුණා තනි වුණා වගේ නමුත් ධර්මයේ දන්න කෙනා දන්නවා දැන් මම ඉන්ද්‍රියන් හා සම්බන්ධ වෙච්ච නැති විඥාන තත්ත්වයක් අවබෝධ කරනවා මේකට කියනවා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා අපි මුළු ලෝකෙම තියෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය රූප මෙච්චරයි සද්ද මෙච්චරයි ගන්ධ මෙච්චරයි කියලා ඉඳුරන් හා බැඳිච්ච ඒ තියෙන තාක්කල් අපි ඒ කාම වස්තුන්ට දාශකම් තමයි කරන්නේ. ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් ආනාපානෙන් ගෙනියනවා ඒ ඉඳුරන් හා බැඳිච්ච නැති නමුත් සිහිය තියෙන නිින්ද නොයන මානසික තත්වයකට අපි කියනවා අනිත්‍ය ප්‍රතිපද විඥානයි. අන්න උතන තමයි සාමාන්‍ය මේ නිරාමිෂ සෝකය කියන එක විස්තර කරලා දෙන්න පුළුවන්. ඒක එච්චර අමාරු නෑ යෝගාවචරයට පෙන්නලා දෙන එක. එහෙම නැත්නම් අත්දකින්න සලසන එක. නමුත් ඒකට බය වෙන එක බලකන්නම් කවුරුත් නෑ. ඒක ඇත්තටම සමාධියක් තමයි. නමුත් ඒ සමාධිය රූපාවචර සමාධියක්. කාමාවචර එකක් නෙවෙයි. අපි කාමාවචර ලෝකේ ඉක්මවනවායි කියලා කියන්නේ අරමුණ තුනී වෙන්න වෙන්න ලොකු සතුටක් ලබනවා. ලොකු කැමැත්තක් ඇති. සතුට කියලා කියන්නේ මේ ආසාවක් නෙවෙයි. බොහොම හොඳයි මේක තිබුණොත් වදේ. මේක තිබුණොත් හැප්පිලි මේක තිබුණොත් පෙලිලි මේක තිබුණොත් තැවිලි තියෙන්නේ. ඒ තැවිලි අපි කියනවා පීලනත්ත සම්තාපනත්ත කියලා තවන පෙළන ගතිය එන්නේ එන්නේ අඩු වෙනකොට සංසාරේ කාලා කාලා ඇති වෙච්ච කෙනෙකුට නම් හිතනවා අනේ කොච්චර ලොකු දෙයක්ද කිසියම් දෙයක ඝර්ෂණයක් නැති හැපීමක් නැති සැලසුමක් හැලහොල්මනක් නැති තැනකට ගියයි කියලා. ඉතින් යන්නේ නැතුව කවදාත් නිවනට යන්න බෑ. විදිහේ කරන එතෙන් ගිහලා එතන අගේ කරන්න දන්නේ නැත්නම් එතන ඉහාට අඩියක් තියන්නේ මොකද මෙතනත් හරි බයයි. මොකද මෙතන ඉඳුරංගේ සාක්ෂි ලැබෙන්නේ නැහැ. ඒක නෝ. ඊට පස්සේ පටන් ගන්නවා සුවාසය අදින්න පටන් ගන්නවා මන්නයි පිඹිනා වාගේ ඇත්තටම අර හොඳටම ගත්ත අරමුණ ආනාපානේ හෝ පිම්බිම හැකිලිම තමයි සක්මණෙත් ඕක සිද්ධ වෙනවා. කොයි එකක් හෝ දිගට බලන්න හිටියොත් හැබැයි එකම බලන්න එකම අරමුණ ලක්ෂ කෙල කෝටි වාරයක් බලනකොට එකමයි සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍ය සිංහලයේ කියන විදිහට දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කලවරේ රතු පාට පේන්නේ නැතුව යනවා. ඒ තව ලකුණු ගොඩක් තියෙනවා. අත්දැකීමට මම එකතු කරන්න කැමති ආස්වාද ප්‍රසආස දෙක අතර වෙනස නැති වෙනවා. ඒ වගේම ප්‍රයත්න කිරිල්ල ඇන හිටිනවා. හැබැයි මුළු කයටම සම්බන්ධ පූර්ණ අත්දැකීමකට එනවා. ඒ වගේම සතිය දිගට පවතිනවා. සමාධිය දිගට පවතිනවා. මැරිලා නැති බවක් දන්නවා. ක්ලාන්ත වෙලා නැති බවක් දන්නවා. ඒ වගේම විසඥ වෙලත් නැති බවක් දන්නවා. සංඥාවකුත් තියෙනවා. ඉතින් මේ තියෙන தത്വයට ආවට පස්සේ හුඟව දෙනෙක් වෙන්නේ කලකොල වෙනවා. ඒක ඒක හොඳ නම් බුදුහාමරෝ කියන සත්පුරුසයි කියලා. ඒක හොඳ නැහැ කිව්වනම් අසත්පුරුසයි කියලා තියෙනවා. මම ඉස්සරෝම කියන මම හිතුවා මේ යෝගාවචරයට මම මේ බණින වචන සෙට් එකක් පාවිච්චි කරනවා කියලා. නෑ සත්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මෙතෙන්ද යනකොට කලකොල වෙනවා නම් ඒ කියන්නේ දැඩි මම ආයනයක් තියෙන කෙනෙක්. දැඩි තණ්හා මාන්නයක් තියෙන කෙනෙක්. දැඩි දෘෂ්ටියක් තියෙන කෙනෙක්. ඒක දිවන වෙලාවට ගෙවිච්චාවයි කියලා කරබනේ ඉන්න නම් තණ්හා මාන දිට්ඨි දෙකෙන් තොරව පරිේශන තෘෂ්ණාව සහිත මගේ වචනෙන් කියනනම් පිරිමිකමක් තියෙන්න ඕන. ඉතින් ඕකට මේගොල්ලෝ මට බනිනවා මේක ඒ වචනේ දාන්න එපයි කියලා. ගෑනු ගතියෙන් කරන්න බෑ. ඔතෙන් යනකොට ඉතින් ඇත්තටම ඒ ඒ අත්දැකීම ලැබුණත් අඤ්ඤම් පඤ්ඤම් බෑ ඔතන. හැබැයි අඤ්ඤම් පඤ්ඤම් දෙක තුනක් එනවා. ඇවිල්ලා තමයි තේරුම් අරගන්නේ මේක හොඳනේ. මුන්න ඕනේ ගිනි අගුරක් වෙච්චවයි කියලා ඉතින් යන්න නම් ඔය සාමාන්‍ය පුණුවකින් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරලා කියනවා තණ්හාමාන දිට්ඨි දෙකෙන් තොර මේ පිවිතුරු தත්ත්වයට කැමැත්තක් යෝගාවතර ගතියක් අවශ්‍යයි. එනිසා ඒක දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක භාවනා කරලා ලබන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක බාර ගන්න එකයි ප්‍රශ්නේ. මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේකටම තමයි. එතෙන් ගියාට පස්සේ ඔන්න ඔය වෙන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ඔහි කරබනේ ඉන්න එකයි තියෙන්නේ. ඈ නෑ බුදු වෙලා කවුරුත් ඉපදිලා නෑ ලෝකේ. ඔක්කොම වෙලා තියෙන්නේ පැවිදි වෙලා ඉපදිලත් නෑ. ඔක්කොමලා ගිහි තමයි. ඔව්. නෑ දැන් මේ කරන්න හදන්නේ එතෙන්ට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තමයි. ඒකට ඉමුනයිස් කරන්න තමයි මේ හදන්නේ. එතෙන්ට යනකොට කාය ජීවිත දෙක පුදන්න බලන්න යන්නේ කියලා බුදුහාමුදුර කියන්නේ. කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨ වේටි. එතකොට මේ බුද්ධලට සද්ධාාවක් ඇති වෙනවා බුදුන් කෙරේ නෙවෙයි මගේ භාවනාව කෙරේ. මම භාවනා කරපු නිසානේ මම මෙතෙන් ආවේ. හැබැයි සද්ධාව නැති වුණොත් ආපහු හුස්ම ගන්න යනවා. කස් දෙක අරලා කාය දිහා බලනවා. ඒ කියන්නේ ආයෙත් කායටයි ආසාව ජීවිතයට ආසාව. ඒ දෙක අතාරින්න නම් එයාට අවශ්‍ය වෙන යම් සද්ධාාවක්. ඒකට කියනවා මේ ප්‍රසාද සද්ධාාවක් නෙවෙයි ඒක. කවුරු ගත්ත ණයට ගත්ත එකක් නෙවෙයි. Taman තුලින් ආපේ. එයාට ඇතිනවා වීරියක්. ඒ වීරියට කියනවා වීරත්වය කියලා. මංච පුදන්න ලෑස්ති මේ පැමිණිච්චදී ඔන්න එකක් වෙච්චා කියලා බුදුන් ලෑදී. ඒකට කියනවා වීරය. ඒ වගේ සතියක් එතන තියෙනවා. ඒ සතියේ නොසැලෙන සතියක් එතන තියෙනවා. බොහෝම නිකන් වයර් එකක් දිගේ ඇඟියත් ඉල්ලන්නා වගේ කම්බියක් මේ අදගෙන යනවා වගේ කැඩෙන්නේ නැති සතියක් කරනවා. ඒ සතිය තමයි සති බලය කියලා කියන්නේ. ඊට පස්සේ සමාධියක් එනවා ඒ වෙලාවේදී සුළුසුණුකක් ආවත් හෙල්ලෙන්නේ නැහැ මොනවාක්වත් තමන් හොඳට දන්නවනේ උලන් වදින්නත් තනකපත් වෙන පහන් දැල්ල වගේ හිත මෙහෙමම හිටිනවා ඒකට ප්‍රඥාවක් කියනවා මේ වෙලාවේදී ඇහි දැනුම නැහැ කනේ දැනුම නැහැ නාහේ දැනුම නැහැ දිවේ දැනුම නැහැ කයේ දැනුම නැහැ වෙන විදිහකට නම් දැනුමක් නැති එක තමයි ලොකුම දැනුම අපි මොනවා හරි දැනුමක් තියනවා කියලා කියනනම් කුණා උපක්ලේශයක් මෝඩකමක් තකතිරුකමක් අමනකමක් මරිකමක් ওই ටික අතහැරෙන වෙලාව වෙනකොට අමනමරි මොඩකම් මොකක්වත් නැතුව තියෙන සුදු තැන හිස් තැන බුදුහාමසෝ කියනවා ඕනම දෙයකට අවශ්‍ය ශක්තිය එතනයි තියෙන්නේ කිසිම ක්‍රමයක් නැහැ හරිය පිවිතුරු හැබැයි මේක බුදුහාමසෝ හොයාගත්ත දෙයක් නෙවෙයි බුද්ධ ජනසේ පහළ වෙන්න ඉස්සෙල්ලා අනන්තවත් ඒ ඊර්ෂිණාන්දලා තේරුම් අරගෙන තිබුණා මේකට කියනවා නිරාමිෂ සුඛය මෙතෙන්ද යන්න නම් කාම ආසාව අතහැරලා තියෙනවා කාම ලෝකේ ඉක්මවනවා මෙතෙන්ද යනකොට කාම ලෝකේ ඉක්මෙ නැත්තම් තමයි බය වෙලා අපව වෙන්නේ කාම ලෝකේ ඉක්මනට කැමති කරන ඕන වෙලාවක එහා පැත්තට යන්න පුළුවන් මෙහා පැත්තට එන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න ඒ වගේ ඉන්න මට්ටමක පිරිසක් එක්ක වැඩ කරන්න ගියාම මේ කුලල් කා ගැනීමලි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කියන එක මේ ළමා වැඩක් බව තේරෙනවා. මොකද මේ ඔක්කොම තියෙන්නේ කාම ලෝකේ. කාම ලෝකේ තමයි ඔය මේ තෝතෝ වර වර පල පල තුවන් තුවන් පේසුඤ්ඤං ඔය තේරම කලහ විවාද තේරම තියෙනවා. එහා පැත්තට ගියාට පස්සේ තේනවා අපි සාමාන්‍ය ලෝකයේ විවේක සුඛයේ උල්ලන්නේ කානිවල් එකට ගිහිල්ලා ගොඩාක් රූප බලලා. ගොඩාක් ශබ්ද අහලා. ගොඩාක් ගඳ සුවඳ බලලා. ගොඩාක් රසමසවුලු දීලා. කායට විවිධ පහස දීලා හිතට විවිධ ධර්මතා දීලා. සරුවචනාංශ කියනවා මෙතෙන්ට යනකොට තියෙන නිරාමිසං පීති සුඛං. කනට ශබ්ද නැහැ, ඇහැට රූප නැහැ, නාසයට ගඳ නැහැ, කයට කතා පහස නැහැ, කයට කතා නැහැ, වචනේ මුඛයට කතා නැහැ, හිතට ධර්මතා නැහැ. ඒ නිසා සියල්ල අතහැරපුවාම ඔය ඔක්කොම තියෙන තියෙන කෙනාට වැඩිය බොහෝම ලොකු සැපයකට යන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් හම්බ කරපු කට්ටියට විරුද්ධ ධර්මයක්. රජවරුන්ට කැමති නැහැ මේ ධර්මයට. කාමභෝගීන්ට කැමති නැහැ. ඒතන ඒගොල්ලෝ හිතන්නේ කාමභෝගීත්වයේ උසස් වෙන්න නම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස ගොඩක් තියෙනවා කියලා. මෙතන පෙන්නනවා විවේකජම් පීතිසුඛං. ඉතින් එතකොට තේරෙනවා මෙතෙක් කල් අපි හම්බ කරලා තියෙන්නේ මොනවද මේ? මෙන්න මේක නැති කරන්න ඕන දේවල් නෙවෙයි. විදිහට ගියාම ටෙලිවිෂන්ද රූපද ෆොටෝද රාමුද පුරවගෙන සද්ද අරකින් නැත්තම් මේකෙන් මේකෙන් නැත්තම් මේ උගෝක් සද්ද ඇති කරන තියෙනවා ගන්ධ જાති රස જાති වාස જાති ගොඩාක් මැදි කරගන්න නෝත් අපිට තේනවා ඔක්කොම තියෙන තාකල් රදේම තමයි මෙහාට ආවට පස්සේ මොනවත් නැහැ ඔය ලේනෙක් ඩගනවා රිලෙවෙක් ඉන්න ඔය ඉතරයි භාවනා කරුවට පස්සේ ආයෙ කවදාකවත් අර වගේ ලබන්න බැරි සබයක් මේ බිම වාඩි වෙලා මේ හිඟන්නෝ වාගේ මේ තරණාගතයෝ වාගේ මේ වඩනවා වෙන සැප හම්බෙන්නේ. අනේ මේව තණ්හා. ඉතින් මෙතෙන්ද ගියා නම් ඔය කියන ඉදනාමිස සෝකයට ගියා නම් දීලත් එක අගය කරන්න දන්නවනම් ඒ මනස තුළ ඇති වෙන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක ඔය පොත්වල තියෙන එකක් නෙවෙයි. ගුරු දෙද්දීපෙකුත් නෙවෙයි. ඒ වගේම අසීමිත වැරදි ගාණක් කරලා එවතෙන්ට එන්නේ. කවදාකවත් එක්කෙනෙක් නිවැරදිව පය නොපැකිලොත් එන්න කද්දාකත් ගිහිල්ලා නැතිද හැම වෙලාවෙම පය පැකිලි පැකිලි වැටි වැටි තමයි ඒ නිසා ඒ තාක් කල මෙතේ සෑම කල්යාණ මිත්‍රෙකුටම ස්තුති කරන්න පුළුවන් එතෙන් ගියාට පස්සේ නමුත් මේ කියන්නේ සාම කන්ද උඩට යනකොට අතරමඟදී හම්බෙච්ච කැම්ප් එකක් විතරයි මුදුනත නෙවෙයි ඉතින් ඒ නිසා මේ නිර්ාමස සුඛයට ගියාට පස්සේ එතන තියෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් වෙන් වෙච්ච දෙයක් ඒකෙදී සංඥාවට වෙන විපල්ලාසෙ එදින සංඥාවක් තියෙනවා. ඒ ගැන ওই ගැඹුරු සූත්‍රයක් මම නිතර මේ ගාතාවක් අටපාඩම් කරලා තියාගෙන ඉනවා. එතකොට ඒ තියෙන සංඥාවට බුදුජානනාංශයේ සමාජානේ කලා විභාග සූත්‍රය ඒක සඳහන් කරනවා. නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. ඒ පුද්ගලයා සාමාන්‍ය සංඥාවෙන් සංඥාගත වෙලත් නැහැ වෙලා. මේ අපිට පේන්නේ ඇකන දිවනාංශේ මොනක්වත් සංඥා නැහැ. න විසඤ්ඤ සංයෝ විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤී. සී නැති වෙලත් නැහැ. න විභූත සංයී සංඥාව නැත්තරම නැති වෙලත් නැහැ. මොකද්දෝ සංඥාවකට එනවා. අන්න ඕක විඳින්න පුළුවන් දෙයක්. ඕකයි manussත්වයේ කියන ශ්‍රේෂ්ඨත්වය. අල්ලයා තියෙන ටික තිරසෙන් සාධාරණ ටික. කාම ලෝකයේ තියෙන ටික තේරම මිසිසොන්ට සාධාරණයි. ඕක බෑ. ඕක තිරසෙනකට කවදාකටත් යන්න බෑ. ඒක නිසා මිනිස්සෙකුත් වෙලා ওই ටිකත් විදිහ නැතුව මැරෙන්න වුණොත් මරණය තිරස්චානගතයි. කොයි කෙලවරකට යයිද කියලා දන්නේ නැහැ. මොකද කාමාශාව කොකු හයම වැඩ. කොයි කොක්ක ගැසෙයි දන්නේ මේ වෙලාවට ගැසෙන පැත්තට යන්න ඒ කාමාශාව කොකු දිග අරගත්තොත් අපි බුද්ධි විඳිනවා නිතර නිතර නිතර ඔය අවේදිත සුඛය අවේදේ සුඛය නෙමෙයිකට කියන්නේ මේ අනින්ජේ ප්‍රතිබද්ධ විඥානේ අපිට තේරෙන පටන් අර ගන්නවා කොච්චර කලබල සහිත ලෝකයක් තිබුණත් අම්මා මලත් වස්තු වේෂණ සිද්ධ වුණත් ඥාති වේෂණ සිද්ධ වුණත් මේක පුරුදු කරපේකනාට මුතෙන් හිත දාන්න පුළුවන්. දැම්මට පස්සේ අර කලබල වෙන මිනිසුන්ට පුදුම කේන්තියක් යනවා. මේ මිනිහාට මේ කිසිම කැක්කමක් නැහැ. ජීව හැංගීමක් නැහැ. මේ මිනිහා මේ කරබන් නිකන් ඉන්නවා කියන්නේ. ඒකයි අපි එහෙම වෙනකොට මේ වගේ තැකකට එන්නේ එහෙම හැලහැප්පිලි කාරෝ නැතුව පුළුවන් තරම් ඒක බුද්ධි බින්දුව. ඒක තමයි ඒ කරලිය නැත්නම් ඒ කියන්නේ ඩයිවිං ඩයිව් බෝඩ් එක තියෙන ස්විමින් pool එකේ ඩයිව් බෝඩ් එකේ අන්තිමට ගිහලා නඩ දෙපුල් දීලා ගැම්ම අරගෙන බල්ටික් ගාලා එහා පැත්තට පනින්නේ අන්න ඔය කෙලවරට තමයි ඔය අනිත්‍ය ප්‍රතිපද විඥාණයෙන් එහාට තමයි විපස්සනා ලෝකේ වැඩ කරන්නේ. ඉතින් මෙහා පැත්ත ඔක්කොම සමත ලෝකේ, කාම ලෝකේ, ඉන්ද්‍රිය ප්‍රතිපදයි. ඉතින් මේකට යන්න වෙන කිසි ලයිසන් එකක් නැහැ. භාවිතාව අවශ්‍යයි. කර්මණක් කරන්න භාවිතා කරන්න ඕනේ. ඉතින් යනකොට හරි මේක තමයි හරි කියලා දෙසුන් සැරයක් හැප්පිලා ඉහළ පුරුදු කරනවා. ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒක ඕන වෙලාවක ඕන් ඔෆ් කරන්න පුළුවන්. කැමති නම් කාම ලෝකෙට එනවා කැමති නම් ඒ මේකට යනවා. නමුත් මෙතන ඉන්නේ තාම මේ ගැම්ම ගන්න තැනක් අතරමඟ තියෙන කැම්ප් එකක් වගේ. එතනින් දෙකන තමයි අපිට පුළුවන් වෙන්නේ එහාට යන අවේජ සුඛයට යන්න. එතකොට ඇත්තටම මේ කාම ලෝකේ අතහැරලා රූප ලෝකෙට යනවයි කියන එකත් ඔක්කොටම කරන්න බෑ. ඒකට හොඳට පෙරපින් තියෙන්න ඕනේ. ඒකට භාවනා කරලා තියෙන්න ඕනේ. ඒකට ඒ වගේම පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. කඩාගෙන යන්න සත්පුරුෂ ගති තියෙන්න ඕනේ. ගියාටත් වැඩේ ඉවරක් නැහැ. ඉන් එහාට තමයි භාවනා ලෝකේ නැත්තම් මං කියන විදර්ශනා ලෝකේ හම්බෙන්නේ. ඒ විදර්ශනා ලෝකේ මේ ළමා කතා නැහැ. මේ රණ්ඩු කරන්න ගහ ගන්න බැන ගන්න දෙයක් නෑ. අර ගත්ත සති සමාධි දිගට ගෙනියන එකයි තියෙන්නේ. එතකොට ඉන් එහාට කරන්න දෙයක්වත් නෑ. ඒක නිකන් මේ ගලක් ගලවල කන්දක් උඩ පෙරලෙන්න ආරණ එක විතරයි. ඊට පස්සේ ගල පෙරලෙනවා. ඒක යනවා ඉතින් ගන්දනෝ තලාගෙන පල්ලෙහාටම යනවා. ඉතින් මේක නඩත්තු කරන එක තමයි අමාරු. මොකද ඒ තරම් අපි මේ කාම ලෝකෙට වාල්කම් කරලා, කාම ලෝකෙට බත්බලකම් කරලා, කඹුරලා පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. මේ ඇහැට රූප වෙන්නලා ඉවරයක් නැහැ. කනට ශබ්ද අසලා ඉවරයක් නැහැ. ඉතින් මේ වැඩේමයි මේ දිගට කරන්නේ. මේවක එතනකට ආපුවම මේ යුව මේව නැතුව අර මේ අනින්ජ ප්‍රතිපද විඥානේ ලාවට යාන්ත්‍රට අද්දක් ගන්න පුළුවන්. එහෙම කෙනෙකුට නම් හරි ලේසි කියලා දෙන්න මේ අනින්ජ ප්‍රතිපද தത്വයට එහා තමයි අවේදිත தത്വෙට. මේකදී ධ්‍යාන හරි ලේසි. ඔය කියන මට්ටමේ ධ්‍යාන වශී කරගන්න හරි ලේසි. නමුත් ඒක ඉඳගෙන අපි විපස්සනා වඩලා අවේදිත தത്വයක් කියලා කියන්නේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ කටයුතු කරනවා. කන් ඇත්තේ නමුත් බීර එකසේ කටයුතු කරනවා. කොන්ද බන ඇත්තේ නමුත් කොන්ද බන නැති කෙනෙක් වගේ කටයුතු කරනවා. බේරෙන්න බැන්න මලමිණියක් වගේ ඉඳලා අපි කාම උපක්ලේශයන්ගෙන් ගැලවීමට ව්‍යාපාර කරන්න අඩුම ගානේ මේ විදිහට මේ මනින්දිය <clears throat> ප්‍රතිපද විඥානයවත් අගය කරන මට්ටමට එන්න ඒ කියන්නේ මේ දැන් තියෙන එක එපා කියන එක නෙවෙයි. දැන් තියෙන එකේ දක්ෂයි. කාම ලෝකේ කිසි අපිට අඩුපාඩුවක් නැහැ. හොඳ දක්ෂකම් තියෙනවා. ඒත් ඊට වැඩි යමක් අපිට උරුමයි. අපේ අපච්චිගේ උරුමේ. එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට යන්නේ නැතුව මේකෙම ගත කෙරුවොත් අපරාධේ කාලේ නාස්ති කිරීමක් වෙනවා. ඒ නිසා ඒ කියන්නේ විභව තණ්හාව නෙවෙයි. يعني කාම ලෝකයට ඇතලා රූප ලෝකයට යනවා කියලා කියන්නේ විභව තණ්හාව නෙවෙයි. රූප ලෝකයට ඇතහැරලිවලා අවේදිත සුඛේ නිවනට යනවා කියලා විභව තණ්හන්නේ මොකද? මෙව්ව தত্ত্ব නෙවෙයි. විශේෂයෙන්ම නිවන කියන්නේ தত্ত্বයක් නෙවෙයි. ඒ නිසා මේ මම හිතනවා මේ ප්‍රශ්නේ නම් කෙලින්ම කතා කරාද කියලා දන්නේ. තුරුතුරු තොකක් නම් එළියට ආවා. මේක නිර්ාමිෂ තත්ත්වයක් වෙනුවෙන් ඇති කැමැත්ත නිසාදයි නෙවෙයි. එහෙම නෙවෙයි කියන්නේ නිවන කියන්නේ එහෙම තත්ත්වයක් නෙවෙයි. මම තණ්හා මාන දිට්ඨුවට අහු වෙන තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේක ගෙවා දැමීමක්මයි නිවන තියෙන්නේ. එකින් එකට එකින් එකට එකින් එකට මේ පීයක් ගාලා ගාලා ගාලා ගාලා දැලිපි දැලි ගලේ ගාලා ගාලා කනකොට පී එන්ට එන්ට සියුම් වෙනවා, තියුණු වෙනවා, ගෙවෙනවා. ඒ ගෙවීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මුල් හරියේදී නම් ධම්ම තණ්හාවකුත් තියෙනවා. ඒ ධම්ම තණ්හාව සාධාරණයිනේ. කැපයිනේ. ඒකට ප්‍රශ්නයක් නෑ. ඒකට උපාහරණයක් විදිහට හරුවචනංශ පින්නන්නේ අපේ පයේ ඉරපු දාන්න නැතුව ඇදිනකොට ඔය මොනවාරි කට්ටක් කරනවා කියලා හිතමු. මේ නිදිකුඹ කට්ටක් හරි මොකක් කරන්නේ චා? ඒක අයින් කරන්න වෙන කට්ටක් නැතුව කරන්න බෑ. හැබැයි ගන්න කට්ට තියෙන කට්ටට වඩා සිවුම් වෙන්න ඕනේ. එතකොට මේ සිවුම් කට්ටක් එකෙන් ලොක් කට්ට අරන් දාන්න. එහෙම නැත්නම් මේ ලී වලට මේ මේ ලී ඇන ගහනවයි කියන එකක් මේක කහන තියෙන වද්දලා තියෙන ලීයනවලු. මේ ලීයනේ දිරුවොත් ඒක ඔය සලායතන විභංග සූත්‍රයේදී සරුවචනසේ පෙන්නන ලීයනේ දිරුවොත් මොකද කරන්නේ? මෙතෙන්දම ලීයන තියලා ගහපුවාම මේක අයින් ගිහලා අනිත් ගිහලා එතනම හිර වෙනවා. තමයි අපි කාමාශාව අයින් කරන්න ඕන රූප ලෝකයට ආශාව මාර්ගයෙන් කාමාශාව තල්ලු කරන්න. එහෙම නැත්නම් රූප මේක මේ අපිරිලමයි තියෙන්නේ. මේක මොකකින් හරි තල්ලු කරුවේ නැත්නම් එතනම තමයි. අපි මේ ඊයේ සත්‍ය ගැන කතා කරනකොට කිව්වා සතියේදී අසමාහිත පුද්ගලයෝ ඉන්නවනේ සතිය නැති පුද්ගලයෝ දුරු කළ යුතුයි. සති සම්පජඤ්ඤ සහිත පුද්ගලයන් ලං කරගත යුතුයි. ඉති ඕකෙදී අසමාහිත පුද්ගලයන් දුරු කිරීම කවදාකවත් වෙන්නේ සති සම්පජඤ්ඤ පුද්ගලයන් ලං කරගන්න දන්නේ නැත්තම්. ලං කරනකොට අරගොල්ලෝ ඉබේම තල්ලු වෙනවා. ඒක ඒක ඒක න්‍යාය ධර්මයක්. සති සම්පජඤ්ඤ පුද්ගලයන් එනකොට එනකොට අර මේ කාම ආශාවලට බර වෙච්ච මේ ඕලාරික පුද්ගලයෝ තල්ලු වෙනවා. ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ පුංචි කට තියෙන කුප්පියක් සෙන්ට් හරි ඔය මේ ඔඩිකොලොන් වගේ තියෙන කුප්පියක් අරගෙන ඒක ඇතුලේ තියෙන වාතය අයින් කරන්න ඕනේ නම් කොච්චර බිම්බත් මොනවා කරුවක්වත් වාතය යන ඒක බදාගෙන ඉතින් ඇතුලේ ඒකට වතුර දාන්න ඕනේ. නු වතුර දාන්න බෑ කට පුංචි. එතකොට මොකද කරන්නේ? පුංචි මේ නූලක් දාලා නූල දිගේ කඳුල කඳුල කඳුල කඳුල වතුර බස්සන්න. පන්තිරයක් දාලා නැත්නම් නූලක් දාලා නූලට ගාහනකට තිබ්බම නූල දිගේ හිමීට වතුර යන යන වතුර ප්‍රමාණයට සාපේක්ෂව වාතේ අයින් වෙනවා. ඒ වගේ තමයි සත්පුරුෂ පුද්ගලයන් ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න අසත්පුරුෂයන් දුර වෙනවා. එහෙම නැතුව වෙන උපක්‍රමයක් නැහැ. ඒ ඒක තමයි අපි ධර්ම තණ්හාව ගන්න කාම තණ්හාව වෙනුවට රූප තණ්හාව ගන්න. රූප තණ්හාව වෙනුවට ධම්ම තණ්හාව ගන්නවා. එකක් එකක් සියුම්. තිබුණේකට වැඩිය සියුම්. නඩත්තු කරන්න ලේසි. ඒවා ඉබේම මේගොල්ලන්ගේ වැඩ කරගෙන යනවා. ඒ ධම්ම තණ්හාවට ආපුවම තරුවචනසෙ පෙන්නන්නේ ඒකට ධම්ම රතේ කියලා. ඒ ධර්ම රතේ නැග්ගට පස්සේ ඒ ඒ අස්සය හරි කීකරුයි සතේ කවදා සද්දයක් නගන්නෙත් නෑ අනිවාර්යයෙන් මේ රතේ වල තියෙන නිවනට අද්දක තියාගන්න තියෙන්නේ ලැජ්ජ බය දෙකේ හේතු වෙන තියෙන වීරියේ ඉඳගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. මුල් මුල් ටික හරි අමාරුයි. ඊට පස්සේ රොසියුම් රතේට නැග්ගට පස්සේ ෆ්‍රී ලිස්ට් එකක් හම්බ වෙනවා. ඊගාට එනවා ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිම සුදුසු සත්‍යයන් කියවෙද්දී උඩුකය ඍජුව තබාගෙන යන්නද අසන්නට ලැබේ. චිත්තං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිද්දෝ යනුවෙන් නිදිනති සෑම විටකදීම සතිය පැවැත්ීමේ වැදගත්කම කියවේ. ආනාපාන සතිය උඩුකය ඍජුව තබන්නේ නැතු උඩු උඩුකය ඍජුව නැතුව එනම් ඇඳ කහාන්සි බී සිටියේදී කරන විට එයත් සතිය පැවැත්වීමට සිදුවන නිසා ඒ සුදුසු නුසුදුසු බව කරුණාවෙන් පාදා දෙයි. හොඳයි. ඒ කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ අපි අර සරුවඥ දේශනාවේ සඳහන් එක තමයි උගන්වනකොට උගන්වන්නේ. ඒක මේ ආධුනිකයාට දෙන පාඩමක්. ස්ටෑන්ඩඩ් ඉන්ස්ට්‍රක්ෂන්ස් මුලික දෙන උපදේශ. ඒ නිසා මේ තිත්තං චරන් නිසින්නවා සයනවා යාවතස්ස විගත මිද්දෝ කියන්නේ අපි මේ හිතගෙන ඉන්න වෙලාවල් එනවා ඉඳගෙන ඉන්න වෙලාවල් තියෙනවා නිදා ගන්න වෙලාවල් එනවා ගමන් කරන වෙලාවල් එනවා ඕනම වෙලාවක සතිය පිහිටවන්න පුළුවන් නමුත් ඕනම වෙලාවක ආනාපානෙම සතිය පිහිටවන්න පුළුවන්. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් සතිය කියන්නේ මොකද්ද දන්නේ නැත්නම් ආනාපානෙ මොකද්ද කියලා දන්නේ නැත්නම් හොඳම වැඩේ තමයි ඒකටම කාලය අරගෙන වාඩි වෙලා ඒක පුරුදු වෙන එක. පුරුදු කෙරුවට පස්සේ ඒ පුරුදු කරපු සතියත් පුරුදු කරපු ආනාපානයත් අනිත් තැන් වලට පස්සේ යොදවන්න පුළුවන්. ඒකට උපමාවක් විදිහට ලොකු සාන්ති ඉන්න කාලේ කියපු දෙයක් තමයි උනාච මතක් කරනවා දැන් සක්මන් භාවනා කරනකොට හොඳට මේ තැනම අපි දවස් තුන හතරක් හිටියයි කියමු අපිට ස්ථානේ හොඳට හුරු වෙනවා. සක්මනත් අල්ලනවා. ටික වෙලාවක් සක්මන් කර කර යනකොට ඒ සක්මනේ කටේට ඉබේ වෙන්න පටන් ගන්නවා. වයින් කරලා තිබ්බ බොනික් එක්ක වගේ ඔය සක්මන සිද්ධ වෙනවා. ඒකට පුළුවන් හිතන ඕන සක්මන ඉබේ යන්නදල්ලා ආනාපානෙට හිත දාන්න පුළුවන්. ඒක හිතෙනවා සමහරලාට දැන් මට ආනාපානෙ වඩන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට ඒ යෝගාවචර ප්‍රශ්න නගනවා ස්වාමීන් වහන්සේ මෙමය සක්මනේදී වම දකුණ මෙනෙහි කරන වෙනකොට මට ආස්වාස් ප්‍රසවාස මෙනෙහි කරන්න බැරිද? පුළුවන්. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කාලේ කිව්ව පටන් ගන්නකොට වම දකුණු වශයෙන් කරලා සතිය ඇති කරගෙන මැදදී ආනාපාන දෙම්මට කමන්නේ. පටන් ගන්නකොටම ආනාපානට දාන්න යන්න එපා සක්මනේ. පටන් ගන්නවා තමන් ඉන්න ඉරියව්ව සකස් වෙනකම් පුරුදු වෙනකම් සක්මන් භාවනා කරන්න. කරලි වෙලා මැදදී දෙම්මට කමක් නැහැ. ඒ වගේම නිදා ගන්න යන වෙලාවෙදී හුඟ වෙලාවට මේ ආනාපානට දාන්න උරු කරගෙන ඉන්නවා. සමහරු ඇත්තටම අපිට ලංකාව වගේ රටවල කියලා දීලා තියෙන මේ මෛත්‍රී භාවනාව නිදාගත්තොත් සුඛං සුපති සුඛං පටිපුච්චති න පාපකං සුපිනම් පස්සති කියලා අපිට උගන්වනවනේ. සුවසේ නිදා ගන්නවා සුවසේ අවදි වෙනවා පාප හිතිලි හිණ පේන්නේ. නමුත් ආනාපාන සතිය මේ මෛත්‍රී භාවනාව වගේ නෙමෙයි කාය කායගත සති 18ටම ඔය එකම සූත්‍රය සඳහන් වෙනවා පොතේ. ආනාපාන සතිය නිින්ද ගියත් නපුරු හිණ පිනීමට මෛත්‍රී භාවනාව වගේ මුදව් කරනවා. ඒ නිසා මේ මේ කියන්නේ ආනාපාන කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති වෙලාවේදී කලබල වෙලාවල ඒක පුහුණු කරන්න යන්න බෑ. ඒකට පාදි වෙලා උඩුකය තියාගෙන ඍජු කරගෙන පුරුදු කරන්න. පුරුදු කරුවට පස්සේ ටික ටික කලබල අවස්ථාවලවත් විවිධ වැඩ කරන ගමනුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි වාහනයක් ඩ්‍රයිවිං පුරුදු වෙන වෙලාවේදී එක හතකින් වීල් එක අල්ලන කකුල් අතේ තියාගෙන එහෙම ඩ්‍රයිවිං කරන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී සියලු වැඩ අතහැරලා හරියට ඒකටම හිත යොදලා ඉගෙන ගන්න. ඉගෙන හොඳට පුරුදු වුණාට පස්සේ සමහරට තනි ඇති අරගෙන යන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. මුත් ඒක ඇත්තට හොඳ ආදර්ශයක්. ඔය කෙරෙන්නේ ඒකයි. ඒ වගේ තමයි ආනාපාන සතිය සත්‍ය පුරුදුනාට පස්සේ අන්තිමට ප්‍රශ්නයක් එනවා කොතනදීද බැරි? කොතනදීද මට සතිය පිටවන්න බැරි කියන ප්‍රශ්නෙන් තමයි මේක කුළුල් වේගන කුළුල් වේගන යන ගතියක් තමයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට ආරම්භයේදී ඉරියවට හිත දාන්න ඉරියව්වේ පදන් වුණාට පස්සේ ඉරියව්වේ හිත තාවුරුනාට පස්සේ මේ ආනාපානට යනවන ගියාට ඇති ප්‍රශ්නයක් නැහැ. ඊගා ප්‍රශ්නේ කරුතර ස්වාමීන් වහන්සේ හට ව්‍යාපෝ ආදී වශයෙන් ධාතු මනසිකාරයේ වැඩිීමේදී මුළු ශරීරය කුලකක් මෙන් වී ශරීරේ නැතුව ගියා. හිතට බයක් ආවා. නමුත් හිත තිබුණා. ඒයින් පසු භාවනා කරන්නේ කෙසේද? මේකත් අර ඉස්සලා ප්‍රශ්නේ වගේ කරපු ආනාපානේ නැති වුණාට පස්සේ මොකද කරන්න කියන එක. ඉතින් මොකක්වත් කරන්නේ නැතුව ඒක එහෙම කිසිම භාවනාවට බලපෑම් නොකර භාවනාවට ඇඟිලි නොගා එහෙම යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. දැන් ශරීරයේ පටවි වශයෙන් මෙනෙහි කරනකොට නිකන් මේ දූවිලි ගොඩකට හුලම් පාරක් වදිනවා වගේ අලු ගොඩකට පිම්බා වගේ මුක්කාලා ගැලවිලා යනවා. ඉතින් යනකොටම බයක් ඇති වෙනවා. එතකොට වෙන්නේ අර රූප ධර්ම වල තිබුණු හිත නාම ධර්ම පැත්තකට ගිහිල්ලා බයක් ඇති වෙලා බය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ වගේම ඒ බර ගති හැලු ගති මෙනෙහි කරන්න පුළුවන් නම් එයා දක්ෂකමක් ඇති වෙනවා රූප ධර්ම නාම ධර්ම දෙකම මෙනෙහි කරන්නේ. මෙනෙහි කරුවට පස්සේ ආයෙත් අලුත් ජවනිකාව පටන් ගන්නවා. එතනදී පටන් අර ගන්නකොට රූප ධර්ම වෙන්න පුළුවන්, ඉවර වෙන්නේ නාම ධර්ම වලින් වෙන්න පුළුවන්. එනේ එන දේ මෙනෙහි කරන මිස ඊ ගාවට මොකක්වත් බලාපොරොත්තු වෙන්නත් එපා. කලියුත්තකුත් නැහැ. කලියුත්ත මොකද්ද? ඇඟිලි ගැසීම් පුළුවන් තරම් අඩු කරලා වෙන දෙයකට වෙන්නර්ලා ඉන්න එකයි. ධාතු මනස්කාරට ගියාට පස්සේ තම තමන්ගේ ගෙන ආපු ජම්මාන්තර ගති හැටියට මතුවලා තියෙන ධාතු හැටියට ඒගොල්ලෝ රඟ දක්වන්න පටන් ගන්නවා. නාඩගම නටන්න පටන් ගන්නවා. ඒ නාඩගමේදී වේදිකාවට කොට වෙන්න යන්න එපා. බලන එක විතරයි අපිට තියෙන්නේ. විපස්සනා යෝගාවචරයට වේදිකාවට කොට වෙන්න බෑ. හතර දිනයි නළුවෝ ඉන්නේ. ඒ කාන්දෙම පටවියාපෝ තේජෝ වායෝ විතරයි. අපි දාන්නේ අපි රින්ගන්ට යන්න තරකයි වේදිකාවට. අපිට තියෙන්නේ එන ජවනිකාව දිග දිගට බලන්න විතරයි. එතකොට අර ප්‍රශ්නේ තියෙන්නේ මේ බය වෙනවා එපා වෙන ගතියනවා කම්මැලි ගතියනවා ඒ වගේ ආවොත් තමයි ඔය ඊගාවට මොකද්ද කරන්න කියන එක වර්ණ ගන්න පුළුවන් මෙහෙම. මේ තමයි සැකේ කියන්නේ. මේ තමයි නීවරණ නැත්තඳ නීවරණයක් දාන්නයි මේ අහන්නේ. දැන් වැඩේ යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡ නැතුව. දැන් මේ විචිකිච්ඡාවක් දාන්න දැන් මම මොකද කරන්නේ කියලා. නිකන් හිටපන් මෙච්චරයි කියන්නේ. සුම්මයිරි කියන එකයි කියන්නේ. ඒක තමයි අමාරු. හරි ප්‍රශ්න ටික නම් මේකට අපෙව්වා කොළොල් දීතුගත්ත මන්දර මේ අහපුවත් නැන්ද තමන් තමන්ට අවශ්‍ය මේ විසඳුමක් ගැලවීමක් ලැබුණද නැත්නම් ප්‍රශ්නේ තියෙති වෙන මොනවද සාකච්ඡා කරයි කියලා චෝදනා තියෙනවද මන්ද? So that I got all the written answer questions I already dealt with. I still open the situation for any language. Uh, oh, sorry, Single is or English only, not any language. this morning we spoke about um, not putting the horse before the cart. but um, if um, there's an understanding that there is a defilement that may be uh, going on for several months, can you bring that defilement to the surface, like consciously in the meditation to deal with, and how would you deal with that? Like, would you deal with it just like with their attention and watch it, or what would you do? So in the, the, in the Girimananda Sutta, Girimananda Dasa Sanya Sutta, it says Pahana Sanya. Pahana Sanya means the, the notion about getting rid of there are something you have to get rid of. That means put the whole cart before the horse, that means. You know? So there are the, there are some vitakka, that means kind of thinking and kind of uh, pro mental proliferations. Nine kinds have been recognized in the in toto. The first three are the dangerous one. The thinking related with the desire, thinking related with the hatred, thinking related with the ignorance tanha mana ditti when they are very bold and very uh, virulent you can't play with them they are very dangerous infectious so they had to get rid of them so therefore in the girimananda sutta pahana sanya uppannam kama vitakkam nadivaseeti pajahati vinodeeti byanti karodi anabhavam gameeti whenever the kama vitakka that means uh, mm, desire rises Nadivaseeti, don't tolerate it. Nadivasi pajahati, get rid of it. And you have to deal with it because it is very infectious. Not to deal with, it is like a rattlesnake. You can't play with. So these three has been recognized, immediately you have to recognize and do something to get rid of. But yet another six kind of thinking patterns have been recognized. Something is related, the thinking related to your relatives thinking related with national uh, natural calamities like floods and uh, the uh, earthquakes, tsunami and that kind of thing. Thinking related with compassionate towards the other beings. Thinking related with you not to fall into sicknesses and not to fall into others' blames. Likewise, six other normal kind of thinkings are there. So whenever they comes, don't react to them just like the early three. Early three you have to do immediately, you have to take action and get it over. But the other kind of thing, you have to be aware. Now my mind is possessed or obsessed with thinking related with the relatives. So it appears like a good thing. But for the meditation, it is a cancer. But thinking related to the compassionate toward other beings, it is generally recognized as a good religious thought. But for the vipassana yogi, nothing to play with. So you have to understand. And not to get fall into sick, not to fall into others' blames, like many, many thoughts are there. There you have to just be aware. My mind is now obsessed with this. Therefore, you can't go to the primary object. Because mind is it always get battered with this kind of thinking. So be aware of it, but don't react just like the Kama Vitakka, Vyapada Vitakka, or Hinsa Vitakka. So they are by seeing, by observing, by confronting, you can weak them, get them weakened. And whenever you get the chance, you pay attention to the primary object. You pay attention to the primary object. Don't entertain this kind of thoughts. So there you have to, uh, you must have the attitude of not vehemently reacting. Just observe them as they are. And later you can understand what is the basic hindrance or what is the basic impediment to your spiritual life? Being monk, being a nun, these six are very dangerous, I am telling you, than the early one. That means that thinking about the compassionate of the others, everyone will appreciate and is good. But who is going to get delayed? Who is going to get uh, uh the wastage of time? So ultimately you are giving up the supreme prime object in order to have this secondary grade of thing. So therefore these things you have to be very sensitive but don't react. Don't, how do you call, vehemently don't react it but be aware. So long study after only you can understand why I can't progress. Because I am entertaining this kind of secondary hobbies so this is very dangerous, but the lay people can't, they have no option because they have to. They have to think about the compassionate with others and the relatives kind of thing. So one day they also will understand it. You can have the cake and eat the cake. Either have or either eat. But many lay people is having the cake and eating it, so they are just licking. Can't help, I mean. That is the way. We also started with that. But once you get a, uh, the promise that I am a monk or nun, so you have to say no nonsense, short to the point. But quick reaction will give a damage. So therefore you have to study that and uh, enough, uh, how do you call it, enough case studies are there, case histories are there. When you read more and more, uh, specifically than the Dhammapada and other kind of thing, enormous cases they have given how you lose your primary object with, with the view of the secondary minuous kind of objects. So world will give you the gain and the fame and everything. But ultimately you are the loser. You lose your primary object, you lose your time and you have to die. You have to end up your life with the same old defilement. So there are uh, long studies, long observation necessary am I talking to your question or is okay? Yes. The, uh, the, verbalization happened first after this thinking. The first come the vitakka vichara and then verbalization. So you are talking and put into words First process is internal, inner chatter, inner thinking. So inner chatter has been defined into nine lines. Something related to the desire, something to the hate, something to the ignorance. There you have to immediately take action. But all the other six, usually people consider as a good thing, benevolent thing. But they are leading to chatter and the talk, words. Ultimately, you are using your precious time. So they are without understanding the danger of it, don't try to deal with them, study them. Let the ch inner chatter level be aware, where is my loophole? Where is my leaking point? That recognition, others can help, but you understand yourself is primary important. Your teacher showing that will be a hurting thing. You will not be happy to your neighbor to recognize it and showing you. You will mind your own business, what are you talking about like. But mindfulness is something different. It shows red-handed. On the spot it says, you are wasting time. And nowadays, Buddhism is not the original one, it's a duplicate one. This is the way Buddhism is now. It's no more than a social service. But we are not to that. So therefore, we must not go against with the social workers. We must, know, we must not go against it, our own thinking about the social, but we are saying it is inferior to the ultimate goal that we are aiming at. It's a wastage of time. So there you can select who is the real friend and who is the seemingly good friend, but ultimately it's a wastage. It's a pestering. So this, uh, the, I really appreciate Venerable Rama. In his Sinhalese writings, he was so sharp being a pioneer reinforcing the vipassana in the Sri Lanka, he has cut through through the jungle so skillfully. And many things, many encounters he has written. Otherwise, uh, any monk start any social work, it will be successful. There is no question. More than any lay people uh, and we can do. And therefore, he says, whatever the monk is going to be a successful unless otherwise, unless other than mindfulness. Any entrepreneurship you start, it is a success, no problem. But without the, unless the mindfulness. But Buddha says mindfulness is the primary thing. So therefore you have to weigh within yourself. And they are tendencies. They are a rut. They are hobbies. But it is the hard thing to get rid of your hobby, to get rid of your the desire. So it is a very difficult thing. So therefore in the Western psychology they say the, the life has three layers. The very early layer is the aesthetic one. We being children, we play and we have nothing worried, nothing to worry about the security, about the food and everything, mothers and parents. So we keep on doing the aesthetically we are tallying with them. But ultimately when you become adult, raising the children, you have to give up that. You have to teach them good and bad. So that means first of all you have to learn, give up your childish aesthetic part, learn good and bad. It's a very hard thing. But when the day become, after the raising the children, when they are reaching 40s and 50s, they know this is also common to the animals being human, what is the primary thing? Primary thing is giving up good and bad at the, at the in the search of the truth. It is the hardest. Because we have so much embedded, engraved good and bad feelings. So we are slave to that. In the vipassana come, you have to give up. Unless otherwise you will get trapped. So that is why the talking, that is why the Dhamma talk, that is why the retreat. Many people are good, there is no question, but you have to give up good. That uh, no one will agree. I mean, you have to give the bad also. Nothing to worry. Dhammopi ovikve pahatabha pagevadammo. Oh monks, you have to give up the good Dhamma also, what to talk about the bad Dhamma. So meditation means giving up good for the sake of truth. So there you have to use the horse before the cart, cart before the horse, all the juggleries you have to use. So there you have to be very opportunist. You have to be very quite an opportunist to make, don't lose the single moment. Each and every moment you have to uh, kind of, I would say, they used the manipulation uh, to maximize your primary goal, primary object. So therefore the master who has gone is the, the beacon light. Until you do two, three times and get you an experience, still you have doubts what to do, what not to do, because many people have the many on their own ways. So the, the live example or the master is exemplifying, personifying what to do. It is good for that circumstances, but not generalizable. So you have also to do trial and error, and one day you will slowly, slowly understand how to cut through the jungle. අද උදේ අපි මේ විසි කතාවේදීත් සතිය ගැන කතා කරේ. එතෙන්දී මතක් කරා මේ කරන දේ සහ වෙන දේ කියලා ಜಾති දෙකක් භවනාදී තියෙනවා. යම් යම් දේවල් අපි සීලය ආරක්ෂා කරන්න කරන්න තියෙනවා. අපි ඉඳුරන් සංයමයේ කරගන්න ඕන. එහෙම නැතුව සංවර වෙන්නේ නැහැ. නමුත් සමහර දේවල් තියෙනවා නිකන් බලාගෙනකොට සිද්ධ වෙන දේවල්. ඉතින් ඔන්න ඔය දෙක අතර වෙන් කර ගැනීම හුඟක්ම අත්‍යවශ්‍ය විපස්සනාවට උංගෝ දෙනෙක් ඔය කරන්න ඕන දේවල් වෙන්න ආරිනවා වෙන්න ඕන දේවල් වෙන දේවල් වලට ඇඟිලි ගහලා කරන්න ආර. ඉතින් අනනවා. ඉතින් අපි කියන්නේ ඒකට ගොනාට ඉස්සලා කරත්තේ තියන්න හදනවා කියලා. ඉස්සලා ගොනා ගියොත් පිටිපස්සේ කරත්තේන එක හරි. ඉතින් අපි කියන ගොනා මෝඩයා ඕක ඉස්සරහට යන්න ඕකේ තියෙන රත්තරන් රත්තරන් ටිකයි වැදගත්. කරත්තේ ඉස්සරහින් තියාන යන්න ඕන කිව්වට පස්සේ ගොනාට තේරෙන්නේ නැහැ. පදෙන් පදට ගොනාගේ රිව කියරනේ. ඉතින් ඕක තමයි අපේ ජීවිතය කියන්නේ. අපේ ජීවිතේ වෙන දේ මොකද්ද දන්නේ කරන දේ මොකද්ද? ඉතින් අනනවා. ඒ මෑණියෝ අහන්නේ මේකෙදී මේ හැම එන හිතවිල්ලක්ම අරමුණක් කෙරෙහි වෙන්නර්ලා බලන ඉන්නවද නැත්නම් කලීසු දෙයක් තියනවද කියලා. ඉතින් ඒකට මම මේ මේ නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරේ ඔය මේ ගිරිමානන්ද සූත්‍රය අපි ඒක පහුගිය දවස්වල බණලක් කියලා පටිවගේකුත් හැදුවා. ඒක තියෙනවා පහාන සංඥාව කියලා එකක්. කතමෝච බික්කවේ පහාන සංඥා. ඉද බික්කවේ බික්කූ uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam vinsa vitakkam nādi vāseeti pajahati vinodeti piyanti karoti anabhavam gameti ඔබට ඇති වෙච්ච මේ විතර්කේ කාමයට අදාළ එකක් නම් ද්වේෂයට අදාළ දෙයක් නම් මොහයට අදාළ නම් හුරතල් කර කර ඉන්න එපා ඒක ප්‍රහාණය කළ යුතුයි එතන වෙන නැතර කාම විහිංසා ව්‍යාපාද ඒ තුනට ඒ මූලික තුන නම් තනිකරම කෙලෙස් තියෙන්න තියෙන්න කෙලසෙනවා. එසේ වයින් කරන්න ඕන. නමුත් ඊට පස්සේ නවමහ විතර්ක කියලා පෙන්නනවා අපේ භාවනා ජීවිතය අදාළ විතර්ක නමයක්. ඒ නමෙන් පළවෙනි තුන තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක කියලා පෙන්වන්නේ. මේ අනිත්‍යව තමයි ජනපද විතක්ක, ඥාති විතර්ක, අමර විතක්ක, ලාභ සංයුත්ත, ප්‍රත්‍යංගුත්ත විතක්ක, අනවඤ්ඤතා සංයුත්ත, පරිසංයුත්ත විතක්ක. මොන වගේ පෙන්වනවා මේ ඥාතීන් ගැන කල්පනා කරනවා. භාවනා කරන්න ඇවිල්ලා හොඳට භාවනා සිද්ධ වෙනවා කිසි බාධාවක් නැහැ. ඉතින් ගෙදරදොර හරකුන්න කන්න දීලත් දන්නේ නැහැ පොඩි උන් කිරි බීලත් දන්නේ නැහැ කියලා ඉතින් ඔන්න පටන් අරගන්න. ඉතින් මේක හිතන බොහොම හොඳ දෙයක්. මොකද මේ කැක්කුමට එන්නේ කියලා. ඔය කැක්කුම කෝකටත් ආනාපානෙ හිත තියන්න බෑ. ඊට පස්සේ එනවා ජනපද විතක්ක. අපි මෙහෙම වෙලා හිටියට සුනාමියක්වත් ආවොත් එහෙම නිකන් හරියට මේතන භූමි කම්පාවකට ආවොත් ඕකොල්ල හරියන්නේ නැහැ. පත්තරේ පොඩ්ඩක් බලන්න ඕනේ. එන්න තියෙන එකක්වත් තියෙනවද දන්නේ කියලා. ඒ වගේ ජනපද විතක් එනවා. අමර විතක් එනවා මම නම් මෙතෙක් කල් ලෙඩ වුණා ඊට පස්සේ නම් ආයෙ ලෙඩ වෙන්නේ මම ඊට පස්සේ හරියට කැම ටික හදා ගන්නවා හරියට ව්‍යාපාරය ආයම කරනවා කියලා ඔන්න ලෙඩ රෝග වෙන්නේ නැති විතක්. ලාභ සංගීත ප්‍රතිසංගීත විතක්. මීට වැඩිය ලාභ ලබා ගැනීම සඳහා ප්‍රයෝජන ලබා ගැනීම සඳහා විතර්ක. පරානුද්දායද ප්‍රතිසංගීත විතක්. සුනාමීට ගෙවල් ටිකක් හදලා දෙනවා නම් මීට වැඩිය හොඳයි. නැත්නම් රතුකුරුස සමිතියට ගිහිල්ලා වැඩ කරනවා නම් හොඳයි. ඉතින් ඔබ හොඳ ලොකු දේවල් තමයි. ඔන්න වගේ විතර්ක තව හයක් තියෙනවා. පුහුදුන් පුද්ගලයෝ හිතන්නේ වා සත්පුරුෂ වැඩ කියලා. ඒවට තමයි ව්‍යවෘත වෙන්න ලේසි දාපුකම හරියනවා. නමුත් ඒකෙන් වෙන්නේ අරමුණ නැති වෙන. මුල කර්මස්ථානේ හිත ගැලවෙනවා. ඒ නිසා කියලා තියෙනවා ඒ වගේ විතර්ක එනකොට එක පාරට අයින් කරන්න යන්නත් එපා. ඒවට අහුවෙන්නත් එපා. ගෝකල් බලනකොට තමයි තමයි තේරෙන්නේ මගේ ජීවිතේ මෙතෙක්කල් කාලේ නාස්ති වෙලා තියෙන්නේ මෙන්න මේ මෝඩකමට. අපිට තේරෙන්නේ මොඩකම කියලා ලෝකයා නම් කියන්නේ අම්මේ මෙයා බොහෝම හොඳ කෙනෙක් කියලා තමයි අපි සිප වැළඳගන්නේ. නමුත් වෙන්නේ අපේ කාලේ නාස්ති වෙන එක. හරියට ඒ පොයින්ට් එක අල්ලගන්න කවදාකත් ඒක හැප්පිලා බෑ. කවදාකත් ඒකට ඉඩ දීලත් බෑ. ඉනේනකොට බලන්න ඕනේ. මගේ භාවනාවේ විශේෂම කැදෙන්නේ හිතවිලි වලට නම් ඒ හිතවිලි ආරේ මොකද්ද? කරුණාට මෛත්‍රියට බලලාද? ලෙඩ රෝග නොවීම සඳහා හිතන හිතවිලිද? ඥාතින් ගැන හිතන හිතවිලිද? ධනපත ගැන හිතන හිතවිලිද? මේ වගේ අන්නේ විතර්කය හරියට අල්ලගත්තොත් ඉන්නේ ඒක ඒක රෝග නිర్ణයක් වගේ දෙයක්. ඔකට කිසිම යන්ත්‍රයක් ලෝකේ නැහැ. එකම එක යන්ත්‍රයයි තියෙන අරමුණට හිත දැම්මොත් හැමදාම ඔය අපිට ආවේනික විතර්කයෙන් අපි වටනවා. ඒ විතර්කේ දැක ගන්න නැවත නැවත භාවනා කරන්න කරලා කරලා කරලා අන්තිමට තේරෙනවා මම මගේ ජීවිතයේ මෙතෙක්කල් මිනිස්සු හොඳයි කිව්වට මට බාධා වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් තමයි ලීක් එක තියෙන්නේ. මෙතෙන් තමයි ගැස්සුම ගැස්සෙන්නේ කියලා තමන්ගේ තියෙන මේ නිවනට බාධා වෙන දේ දැක ගන්න එක තාමත් වැදගත් මොකද හේතුව ලට්ටු එක නොදන්නව නෙවෙයි. ලට්ටු දන්නවා කිව්වොත් අපිට කේන්ති අපි කැමති නැහැ අපේ ජීවිතේ කවුරුත් ඇවිල්ලා ඇඟේ ගන්නවා. බුදුහාමතුරුන් ඇගිලේ කොට ප්‍රශ්න නැහැ උනාතර පින් තියෙනවා. පින්මදි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම අපි කන හරහා දෙකක් ගහලා කියනවා උඹ උඹේ වැඩක් බලාගන්නේ මම ඒවට ඇඟිලි ගහන්න එන්න එපා කියලා. නමුත් සතියෙන් ඒක අවබෝධ වෙන දවස වෙනකොට එහෙම නෑ සතිය හොඳට ඒකේ ආදීනව සහිතව පෙන්ලා දීලා තිනවා උඹට හම්බෙච්ච වටිනා බුද්ධෝත්පාද කාලය. වටිනා මනුස්සාත්ම භාවයේ වටිනා මේ ඈකන දිවනාසේ තියෙන මනුස්සකමේ මෙච්චර සත්පුරුෂ සංසේ වෙන තියේදි මෙච්චර බණ ඇහෙද්දි මෙච්චර සෙනසන්තිතිදී මොනවද කරන්නේ? මේක සත්‍යයෙන් අවබෝධ කර දීපු දවසේ තමයි ඉතින් දණ්ඩ පටන් අරගන්න. කොහෙද මේ යමින් හිටියේ කොහෙද මේ අන්ධ භූත ලෝකයේ මේ කොහෙද යන්නේ කියලා අන්න එතෙන්ට එනකොට ඒ විතර්ක කෙරෙහි ගැටෙන්න යන්නත් එපා. ඒවට කිරිපොන්ට යන්නත් එපා. බොහෝ කොට එන්න දෙන්න ඕනේ ස්වභාවයෙන් එන්න දීලා අල්ලා ගන්න ඕනේ මම වැටිලා තියෙන්නේ මම වැටෙන්නේ හැමදාම මොකේද? ඒක මේ දෙන්නේගේ සමාන නැහැ. ඒ වගේම දෙන්නෙකුට මේ පෙන්නලා දෙන්න බුදු හැත් නැහැ. දැන් බුදුරජාණන් හිතෙන හරියට මාසේ අනුසෙන් කියනවා උඹේ ඔය හොඳ තමයි උඹට නරක වෙලා තියෙන්නේ. උඹ පහව දෙන්න තුඹට සත්‍ය හොයන්න බෑ. ඉතින් අපි පහව දෙන්නේ මොකද ඒකෙන්නේ අපි නමක් නම්බුවක් ලබන්නේ. අපි ඒකෙන්නේ මේ මාන්නේ පෝෂණය කරන්නේ, වමායනේ පෝෂණය කරන්නේ. ඉතින් ඒක සතියෙන් අහුවෙන වෙලා වෙනකොට එතෙන්දි හොඳ නැහැ. ඒ හිතවිල්ලට ගහන්න යන්නත් හොඳ නැහැ. කිරිපොවන්න යන්නත් හොඳ නැහැ. බොහෝ කොට එන්න දීලා තේරුම් අරගන්න ඕනේ මම මෙච්චර කල් ඔය ණයාට තමයි කිරිපොවවා ඉඳලා තියෙන්නේ. ඔකාට අර කියපු ගමන් කියනවා අපෝ ඔහොම හිතන්න එපා. ඔයා බොහෝම හොඳ කෙනෙක්. අනේ අපිට මෙච්චර කල් උදව් කර කර හිටියා. ඔය අදහස බුදු ගුරු හාමුදුරුවෝ දාපු නරක විසක් භාවනා කරන්න එපයි කියන්නේ ඕකයි පිස්සුලා දෙනවා භාවනා කරොත් එහෙම කරන්න එපයි කියලා ඉතින් ඉතින් පිස්සෙක් ළඟට ගියොත් එමේ ඔය කේන්දරේ තමයි පල්ලා දෙන්නේ. සත්පුරුෂයෙක් ළඟට ගියොත් නම් පරිස්සම් වෙලා හොඳට හිතලා බලලා උතෙන් දෙන්නේ කියලා සත්පුරුෂයා වටන්නේත් නැහැ. ඔකට අනිමාත්‍යෙන් පෝෂණය කරනවා. ඉතින් ඒක මම දන්නේ ගිහි ලෝකේ බෑ කියලා තමයි ඕගොල්ලෝ කියන්න හදන්නේ. පුළුවන්. පුළුවන්. මම කඩාගත්තේ පුළුවන් වෙච්ච නිසා තමයි. මම කඩාගත්තේ ගිහිව ඉඳගෙනමයි. මම කෙරුවේ කොක්ක පණ්ඩිතලා පොල් තෙල් ටිකක් අතේ ගාගන්න එකමයි. හැම වෙලාවෙම දන්නවා කොස් කැපුවොත් ඉතින් කෝල්ල ගෑවෙන නිසා නිකන් පොල් ටිකක් ගාලා පටන් ගත්තාම කොස් කපතගේ බය වෙන්න දෙයක් නැහැ. හැබැයි අර කොහොල්ල එච්චර අල්ලන්නේ ඒකට හන්දනක මිනිස්සු ගැන කතා කරනකොට Tamanne මොකද වෙන්නේ කියලා බලන්න. නපුරු වෙන්න ඕනේ නැත්නම් ඔය බබා උහුරතල් කර කර උලි එලි පාගන ඔය සංසාරේ කකා කකා යන්නේකයි තියෙන අපේ කිසි දෝෂයක් අපි තරහක් නැහැ. ඕන තරම් සංසාරේ දිගට වාසනාව ලබනවා. ওই පින් කරන්න කරන්නේ. පින්පව් දෙක අතාරින්න නැතුව සත්‍ය හොයන්න අමාරුයි. මම දැන මම මේ නරක දෙයක් කියනවාද කියලා මම දැන හරියට තේරුම් ගනීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද කියන්නේ? ඔය ඇත්තටම ඒ වෙනකොට සතිය පිහිටීම දන්න කෙනෙකුට නම් ওই ටික හරි. ඒ කියන්නේ උගදෙනෙක් එතකොට සතිය පිහිටන හැටි දන්නේ නැහැ, ක්‍රියා කරන හැටි උපකරණ ආයුධ ලෑස්ති කරලා නැති නිසා ඒගොල්ලන් කියනවා ඒව ආවොත් හුරුතල් කර කර ඉන්න එපා ඒව දුරු කරන්නයි කියලා. නමුත් අර හොඳට සතිය පුරුදු කිරුවට පස්සේ කවදා හෝ ඒ විතර්ක තුනත් අපි දැන් ওই චිත්තානුපස්සනා ගන්නකොට uppannā rāgavic kāmavitakkaṁ uppannā kāmavitakkoති pajānāti. අජ්ජත්තං සන්තං වා අජ්ජත්තං කාමවිතක්කං සම්තිමේ අජ්ජත්තං කාමවිතක්කෝති පදානති uppannං පහීනං ඔක්කොම දැක ගන්න පුළුවන් මොකද එතකොට උපකරණ සූදානම් සත්‍ය ලෑස්ති මුගදෙනුකේ එහෙම කල්ැතු සූදානමක් නැහැ. ඒ කියන්නේ අපි පොලියෝ රෝගේ තියෙන තැනකට විශේෂම වසූරිය තියෙන තැනකට කලින් ඉමුනයිස් කරගෙන ගියා නම් එන්නත් කරගෙන ගියා නම් අපි දන්න ඕනේ ලෙඩෙක් අල්ලන්න පුළුවන් අපිට හැදෙන්නේ නැහැ කියලා. නමුත් නැතුව කියලා හදාගත්තොත් වෛද්‍ය ශාස්ත්‍රයටත් කලලක් කරනවා. ඒක නිසා සරුවචනස් කියන්නේ මේ භයානක වූවා කාම රාග දෝෂ මෝහ කියන ඒවත් එක්ක හුරතල් කරන තරම් අපේ උපකරණ තාම සූදානම් නැහැ. ඒක පුළුවන් තරම් වෙන් වෙන්නේ කියලා. පුංචි පුංචි වෙන් පුරුදු කරලා පුරුදු කරලා ආයුධ ටික හදාගත්තට පස්සේ ඒ සත්‍යපට්ඨාන ධම්මානුපස්සනාවට යනකොට ඒවත් බලන්න ඕනේ. ඒවටත් මොන දෙන්න පුළුවන් ශක්තියක් එනවා. එතකොට ඒ කායිමත් ලබන්නේ ඇත්තටම Tamanටම තේරෙනවා. දැන් මගේ තියෙන මේ කෙලෙස් මතුවෙන එකයි දැන් මේ වෙලාවේ හොඳ. ආදේ. මම මේකට මොන දෙන්න ඕන කියලා. එතකොට අර සතියට වැඩිය සම්පජඤ්ඤය තමයි ගොඩාක් ඒ වෙලාවට කටයුතු කරන්නේ සම්පජඤ්ඤය හොඳට වැඩ කරලා තේරුම් කරලා දෙනවා. ආධුනිකයෙකුට ඒක කරගන්න අමාරුයි. කොහොමවත් මං හිතන්නේ අපි හිතාගත්ත වෙලාවට වැඩිය වෙලා ගිහිල්ලා තියෙනවා කියලා දැන් මේ දෙකමාර වෙනකන් තමයි කාලේ ගන්න හිතාන හිටියේ 2:45 වෙලා. So I think we have passed the time now. කෙසේ නමුත් තව මොනවාරි කියන්න මේ කියන්න බෑ. මම එහෙම ප්‍රකාශයක් කරේ නෑ. මම කියන්නේ ආනාපාන දිගට කරා නම් සමත භාවනාවට නැඹුරුව තියන අය කියනවනේ. සමත භාවනාවට යන අයට වෙන්නේ ආනාපානට ආකර්ෂණයක් ගැනීම. ආලෝක පහළ වෙනවා හොඳට ඒක තුලම තැම්පත් වෙලා ආනාපානටම යදෙන්නේ විපස්සනාට යන කටිය තමයි ආනාපානයේ තුල පවතින ධාතු මනසිකාරය අහුවෙන්නේ මේ හිතුවොත් මම ඇතුළු වෙනවා ඒකම ගෙදර ගෙනියන්න පුළුවන් ආපහු. අපි දැන් කරන්නේ ආනාපානටම යන්න හරිනවා. නිකන් අර කනප්පෝ යවනවා කියලා කතාවක් තියෙනවා. අහලා තියෙනවද? මොකද්ද කනප්පෝ යවන්නේ? ඈ? මොකද්ද කියමු බෑ? ඈ? මොකද්ද කරන්නේ? කනප්පෝ යනවා. කනප්පෝ යවනවා නෙවෙයිනේ. ගුරා කනප්පෝට අත තියන්න පිටිපස්සේ යනවා. එතකොට හොරා ළඟට යන්නේ. කනප්පුවට යන්න දෙන්න. මාත්‍රපත්‍ය කරන දෙල්ලමක් තමයි. ඒ කියන්නේ බඩුවක් නැති වෙච්චාම කනප්පුවට මතුරුලා කනප්පුවට අත තිබ්බම මේ මේ මේ මේව කර කනප්පුව යන්න පටන් ගන්නවා. එතකොට ඒ ගියාම හොරා ළඟට යනකම් යනවා. ඉතින් හොරාට නෑ කියන්න බෑනේ කනප්පුව න්යාවේ අයිති ගන්නේ. දැන් බුරා ගියා නම් කියන්නේ ඕක කල් ඉඳලා මයිත් එක තරහයි ඕක මාව හොයන ආවේ මාව අල්ලන්නේ කියලා. දැන් මෙතනත් එම කනප්පුවට යන්න දෙන එකයි කරන්නේ. හරිම අමාරු දෙය තමයි මේ ආනාපානට නිසින්ින්දී යන්න දෙන්නේ. බය වෙන්න එපා. ආනාපානෙ කොච්චර කෙරුවක්වත් වරදින්නේ. ඒ නිසා ආනාපානෙ හෝ පිම්බි වැගලිම හෝ සක්මන හෝ මුන්නම ස්ටියරින් වීල් එකට අත්ත තියන්න. හරවන්න යන්න බා ස්ටාර්ට් කරලා යන්නයි. නෑ ඇත්තටම නැති බව සංඥාවක් තියෙනවා. නැති වෙලා නම් භාවනා කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ මේ භාවනා කරගෙන යනකොට ඉතින් මමයා රින්ගන්නේ ඔක හසුරවන්න හැදීමෙන් තමයි. තණ්හාව රින්ගන්නේ මොකද මම මොකද කරන්නේ ඊගාන මොකද මට ඉස්සෙල්ලා සතිය ආනාපාන මට ඕනේ ඉස්සෙල්ලා විපස්සනා මට ඕනේ සමාධිය කියලා ඔය එක එක එක එක අරකට ඔය මේ කෑලි කෑලි දාන්න හදන්නේ තණ්හා මාන දිට්ඨි තමයි ස්වභාව ස්වභාව නැහැ ඇත්තටම ආනාපාන තියෙන තණ්හා දිට්ඨි මාන සහිත පුද්ගලයෙක් තමයි අපි සංඥාවක් ඇති කරනවා මේකට ආනාපානෙටම ආසද ප්‍රසආදටම හිත දෙනවා මිසක මේක හසුරුවන්න යන්නේ මේකට උම්මලකට දාන්න ඕනෙත් නැහැ මොනම කටකැස්මක්වත් දාන්න ඕනේ නැහැ තියෙන තාලෙට තැම්බෙන්න ගන්න එකයි තියෙන්නේ කිසියම් මේ ඇඟිලි ගැසීම් වලින් තොර. ඒක එතකොට හරි එන දේ බොහොම ස්වභාවිකයි. ඒක ඒක විසින්ම ඒක මේ ප්‍රකාශ පත්‍රයටපත් කරගන්න. එහෙම නැත්නම් මේ මේකට හොඳ මෑතකදී කරපු රිසර්ච් එකකින් මේ ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. ඔය මේ භෞතික විද්‍යාවේ ඒකතිය මේ අංශුවක් තාම කුඩා සෝල් කැටුවට පස්සේ පරමාණුවක් ඇතුලේ තියෙන කොටස් දක්වම දැන් හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දාලා එයාට බලන්න පුළුවන් තත්ත්ව දැන් තියෙනවා. දැන් ඔය මේ මේ මෙල්බන් වල තියෙනවා ඒක ඇක්සලරේටර් එක. ඉලෙක්ට්‍රෝන මේ මේ මොකද්ද චිත්ත ඉතින් තියෙන්නේ? ඈ? සයික්‍රොට්‍රෝන. ඉලෙක්ට්‍රෝන එක ඇක්සලරේට් කරලා කරලා කරලා ඒක ඕනේ පාටිකල් එක ස්ටඩි කරන්න පුළුවන්. ඒක තුනක් තියෙනවා ලෝකේ. ඉතින් ගියාට පස්සේ ඔය ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන, ක්වක්ස් අර මේ කියලා පුංචි පුංචි කොටස් හොයලානේ තියෙන්නේ. ඒක කොටසක් ගත්තට පස්සේ ඒ කට්ටිය ස්ටඩි කරා. මෙයා ඉලෙක්ට්‍රෝන, මෙයා ප්‍රොසිට්‍රෝන ඔහොම කරගෙන. එළියා පුංචි පුංචි ප්‍රස් වලට ගියාට පස්සේ ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මේ මිනිස්සයා ඉලෙක්ට්‍රෝන හොයන්න යන මිනිස්සයාගේ තියෙන හිත තමයි යන්ත්‍රෙ පෙළලා තියෙන ඉලෙක්ට්‍රෝනයක් නෙවෙයි පෙළලා තියෙන්නේ. පොසිට්‍රෝන හොයන මිනිස්සයා පොසිට්‍රෝනයක් කියලා එයාගේ හිත තමයි කියලා තියෙන්නේ. ගියේ ගියේ මිනිහාගේ ලකුණු පේනවා මිසක බලනාන්තයේ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. මම දන්නේ මේ තේරෙනවද කියලා. අලි අවුලකටපත් වෙලා තියෙනවා. ගණිලරවා ගන්න මේ දවස්වල පොතක් ලියන මං ගියාට පස්සේ පෙන්නවා මට. බලන්න ඕනේ මිනිහගේ හිත පේනවා මිසක බලන්න ඕන දේ පේන්න ඌට ඕන දේ ඌ බලනවා. බලලා කියනවා මම දැක්කා මෙහෙමයි ඇත්තම තමයි. ඒක වෙන මිනිහ බලනකොට වෙන එකක් කියන්නේ. ඊට පස්සේ තවදුරටත් උහාන ගියාට පස්සේ තියෙනවා ඉතාලම කුඩා අංශුවක් අරගත්තාම ඒ අංශුවේ වේගය අසීමිතයිනේ. ආලෝකයේ වේගයට සමානෝ ඊට වැඩි. වැඩි නෑ ඒ හැමමයි. හැම අංශුකටම බරකුත් තියෙනවා. ඒගොල්ලෝ හොයාගෙන තියෙන යම්ම වෙලාවක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක බර බැලීම සඳහා වෙන් කෙරුවොත් යෙදුවොත් ඒ වෙලාවේදී ඒ අංශයේ වේගය මනගන්න බෑ. බර බලුවොත් වේගය බලන්න බෑ. වේගය බලුවොත් බර බලන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කල්ලතු යොමු කරනකොට මම අද මේක සෙට් කරන්නේ බර බලන්නයි. එතකොට මේ මනස හැමෙන චිත්ත රූපේ තමයි මිය දකින්නේ. වේගය බලන්න යොමු කරුවොත් වෙන දෙයක් දකින්නේ අන්තයට බලනකොට වෙනවා. බලන්නගේ ඇඟිලි ගැසීමකින් තොරව සුද්ධ නිරීක්ෂණයක් ලෝකේ කරන්න බෑ. කොහොමද මේ මෝඩෙක් පිටිපස්සේ ඉන්නේ? ඉතින් විද්‍යාඥයෙක් කියන්නේ අමු මෝඩෙක් නේ. يعني මේ වගේ සත්‍යයක් විහිළු කරන්න බෑ. විහිළුකෝ විද්‍යාඥයෙක් වෙන්න බෑ. ඉතින් මේ මනුස්සයා දැකලා තියෙන දේ ගැන පිළිමුණු විද්‍යා ලෝකෙම දැන් සැක කරනවා. නිසා මේ බලන්න නැතුව දර්ශනයක් ගන්න කොහොමද? ඒක නිකන් හිතා ගන්න අමාරුයි. සර්වඥාන්සේ සත්‍යයෙන් පෙන්වන්න හද නෙමෙයි මම මාගේ හැඟීමෙන් තොරව. අන්නාමාන දිට්ඨියෙන් තොරව ඇති දේ ඇති හැටිය දකින්න. එක සැරේ බලන්න බා. ලක්ෂ වාරේ බලන්න. ඒකම අභියෝග කරන්න. ඒකම අභියෝග කරන්න. බල බල බල බල ගියාට පස්සේ දවසක් අපිට තේරෙයි තණ්හාමාන දිට්ඨි සහිතව බලනකොට ඒක චිත්‍රයක්. තණ්හාමාන දිට්ඨි හැරෙනකොට උගාකල් භාවනා කරන්න එපා ඒකට. කරනකොට කරනකොට චිත්ත එකම දේ දර්ශනපතේ වෙනස් වෙනකොට තමයි යෝග සම්මතය විපස්සනාවේ නානා ආකාර වැට ලකුණු දාලා තින්නේ ඒකට. බලන්නාගේ සම්පූර්ණ බලපෑමෙන් තොරව. ඉත හැසිරවීමෙන් තොරව යන්න දෙනවනම් ඒක තමයි ඉතින් ඒ කියන්නේ නිවන් ලැබපු මනුස්සයෙක් නිවන් භාවනා කරනවා වගේ තමයි වැඩේ. අපි හිතේ එක වැඩක් දෙනවා හිතට දෙනවා එකම වැඩක්ම ආනාපානෙ බලපන්. ආනාපානෙ බලපන්. උදේත් බලපන්. දවල්ුත් බලපන්. රැයත් බලපන්. ප්‍රිය වුණත් බලපන්. අප්‍රිය වුණත් බලපන්. ගොරෝසු වුණත් බලපන්. සියුම් වුණත් බලපන්. ළඟ වුණත් බලපන්. බුදුහාම කියන 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරෙම බලන්න. බලන්න බලන්න ගියාන් පස්සේ අන්තිමට රිලව අල්ලනදී අහුවෙනවා වගේ බලන එක පේනවා. බලන එකහගේ මූණ තමයි අන්තිම ආනාපාන කියලා පේන්නේ. ඒ නිසා හරි බය වෙන්න වෙයි දැක්කොත් එන්න. මූණ ගැට කෙනකෙන් බැලුවොත් එහම අන්තිමට තමන්ගේ මූණ නෙවෙයි. ඒක එක්කන එක එක දේවල් කියනවා. කොහොම කෙරුවා රූප ධර්මයේ තියා බල්ලා රූප ධර්මයේ කියලා ඉවර වෙනකොට දකින්නේ නාම ධර්ම තමයි. බලන මිනිහා තමයි පේන්නේ. දිගටම එන්න තියෙන ඕනම ආකාරයකදී සෑම ආකාරයක්ම මේකේ තව විශ්මුණක් මේ. මේකේ තව ස්වරූපයක්. මේ මේ තව වේශයක් කියලා ඒ ඔක්කොම බල බල ඉන්න තරම් ඉවසීමක් තියෙන්න ඕනේ. කවදාවත් ඉවරයි කියන්නේ. කවදාවත් මම තැනකට ගියයි කියලා හිතන්නේ. තව තියෙනවා. කියලා බලනකොට අපි හැමදාම ආධුනික හිතක් තියෙනවා. The zen mind, the beginner's mind කියලා කියනවා. යෝගාවචර හැමදාම beginner. කවදාකවත් යන්නේ මම සමථය දන්නවා, විපස්සනා දන්නවා, අතෙන් දිග ගිය ගමන්ම මම ආයෙ නේද නැත්නම් තණ්හාමාන දිත් වලට වැටෙනවා. මේකේ තියෙන්නේ මොනවාක්වත් දන්නේ අද තමයි හුස්ම ගන්න පටන් ගත්තේ. අද තමයි ඇවිදින්න පටන් ගත්තේ කියලා කරගෙන යනකොට හරි ජොලි හරි මම දැන් ඒක කියන්න වෙන වචන නැහැ හැමදාම අලුත්. ඒකට ප්‍රශ්නේ ඉන්නේ මොකටද සමති මොකටද විපස්සනා අපිට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ අවදි වෙලා ඉන්න එකයි. මදිද? ඇති. එහෙනම් තවත් සාකච්ඡා නැතර කරමු. Okay, now we are going to sum up. එහෙනම් අපි මෙතෙන් පස්සේ තියෙන අපිට සක්මන් භාවනාව ඊළාට තියෙන වැඩ පිළිවෙල සඳහා අතර වීමක් කරන්න බලාපොරොත්තු අපි කොහොම හරි විනාඩි 22ක් විතර වගේ අමතර කාලයක් අරගෙන තියෙන ධර්ම සාකච්ඡාව සඳහා කොහොම නමුත් මේක මගේ ජීවිතේ මම දන්නේ මම ඉතාමත්ම ප්‍රියම අංශය තමයි මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවලට වඩා ඒ මොකද බොහොම සමීපස්ත භාවයක් මේ මේකක් ඇති වෙනවා ඒ වගේම මේ මම දකින දේ තමයි අපිට ඕන ප්‍රශ්න කායින් හරි ඇහිලා අපිට උත්තරෙත් ඉබේම හම්බ වෙනවා. ඒ නිසා ඉඳගෙන හිටියත් යම් කිසි ලාභයක් සිද්ධ වෙනවා. හැබැයි එහෙම ඉන්න එපා. එතකොට වැරදි පැත්තකට ගියොත් එහෙම සාකච්ඡාව සම්පූර්ණ අමතන නිසා Tamanට තියෙන මත Taman තියෙන අත්දැකීමුත් එකතු කරලා ඒක සජීවී කරගත්තොත් සර්වචනය සඳහන් කරන ධර්ම සාකච්ඡාවකින් විතරක් මුළු කයම ව්‍යායාම වෙනවා. පොල් ගහක් නැග්ගා වගේ අස්සෙක් පැද්දා වගේ වතුරට බැසලා පීනුවා වගේ මුළු කයම ව්‍යායාම වෙන ව්‍යායාම හතරයි ලෝකේ තියෙන්නේ. එකක් තමයි ධර්ම සාකච්ඡාව. ඒ තරම්ම හැම පැත්තක්ම ව්‍යායාම වෙනවා. හැබැයි නිකම් මෙදලා වීදුරට හේట్లా බුදිය ගත්තට හරියන්නේ නැහැ. නෑ අක්කදියා. එහෙම බෑ. ඒකට යෙදිලම ගත කරන්න. හොඳයි ඒ නිසා අපේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් අපි යම් ප්‍රමාණයකට ධර්ම කරුණු මතු කරගත්තද පිනක් කරගත්තද ඒ සීලුවම කුසල් අපි පේනම පේන සෑම සීල දෙනාටම සාදර සිතින් අනුමෝදන් කරමු. අනුමෝදන් කරලා අපි ඒත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම සාකච්ඡාව ආරය මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත්තාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඒත්තාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා. මෙත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං ආකාසත්තා ච බුම්මත්තා දේශනම් ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු